ඒ ගෞරවනීය සංග්‍රහණින් අවසරයි. අපේ සෙනසුරාදාවක් අපිට ලැබිලා තියෙන අපි සෙනසුරාදා ඉඳලා අවස්ථාවල මේ ධර්ම සාකච්ඡාව සඳහා කාලයක් ගන්න බලාපොරොත්තු වෙන හතාමාරන්තර නම් වෙනකන් කාලේ අපි මුල් විනාඩි සල්පය විවස්ථාව සීපත් කරගන්නවා. පළවෙනි අංකයේ වශයෙන් ඊගාවට අපිට වාරේ පැමිණිච්ච අපි ගිය පාර පටන් ගත්ත පොට්ටපාද සූත්‍රය ඒකෙන් මාතුකා සපය ගන්නවා. ඊට පස්සේ ස්වභාවය අනුමතිය පරිදි අභිමතය පරිදි විෘත් ධර්ම සාකච්ඡාව බාටපත් කර ගන්නවා. ඒකයි අපේ චර්යාව. ඡාදත් ආරම්භ කිරීම සඳහා විවස්ථාව ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ අපිට අද තියෙන්නේ යෝගාශ්‍රමීය කතිකාවතේ පළවෙනි දෙවෙනි භාගය මම ඉල්ලනවා මේ හමුදුරණ කියන්නේ. මෙතෙන් දෙන්නේ නැහැ.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 අරුණට පළමුව අවදි වීම නොගිලන් සෑම දිනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නේ නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ඒවා පිරිත් බණ බවුන්හි නියදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු උවටන ඇදුරු උවටන ගිලන් වැඩහිටි උවටන යන ආදීහි සුදුසු කල්හි යෙදී රිසිනම් හීල් දම් හිස් සඳහා බොජුන් හලට ගොස් නොපමාව එහිවත් සපයා සිය කුටියට යා යුතු බණදහම් පුහුණුව සිරුරු පිළිදගුම් බවුන් ඈ නියත කිසෙහියේදී පිඬු සඳහා ගෙඩිය දෙවීමට පළමු පිරිසිදු පැනින් දේව පාත්‍රය තවිපේහිලා තැම්පත් කොට තැබිය යුතුය පින්ඩපාතය සඳහා gediya හැඬ වූ කල තෙරුවන් පුදා පාසිවුරු දරා කමඨහන්ගත් සිටින් નિયમિત තැනට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනික් පිරිසත් සමග කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්හල අසලදී මෙත් කමඨහනින් යුතුව පිඬු පිනිස හැසිර පිඬු පිළිගෙන පෙරලා එන කලද කමඨහන් නොහැර ආයුතු බොජුන්හල වත්සපයා දිවා වන්දනායින් පසු පැයක් පමණ වන්දනාදීන් වන්දනාදියෙන් පසු පැයක් පමණ පුරුදු බවන්හියේදී පිරිවැහුම් පිරිවැසුම් නැතොත් ඉතුරු කාලයේද භාවනාව සඳහාම යෙදවිය යුතුය. සවස 5ට පමණ වත් පිළිවෙත් හියේදී සන්ධ්‍යා වන්දනාදිය නිමවා වැඩිමහලු ආදීන්ගේ සුව දුක් සොයා රෙසිනම් ගිලන්පස කිස සාදා පිරිසිදු සිතින් Taman වසන කුටියට යා යුතුය. පෙරෑම අවසන් වන තුරු පිරුවහන බණක් නැතොත් කමටහනින් කය ගෙවා අලියමට පෙර අවදීමි සනිටහන් කොටගෙන රෑ දහයට නිත්‍රෝපගත විය යුතු. තමාගේ දිනපතා සියලු වැඩ සනිටහන් කොට ලියාගත් කාල සටහනක් තමා ඉදිරිහි තබාගත යුතු. මොනම කරුණක් නිසාවත් එය කඩ නොකිරීමට අධිෂ්ඨාන කරගත යුතු.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 සංඝයාගේ කුදුමහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ප්‍රමාණිකූලවත් හොඳට පිරිසිදුවටත් කිරීමට සිතර ගත යුතුය. ආගන්තුකව පැමිණෙන පැවිදි පින්වතුන්ට වත් දැක්වීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාසීම සංවාසරහ නොවන්නන් හා ගැටීම ගුණ පරිහානියට හේතුවන වගද තදින් සිතට ගත යුතු. පිටත අත්‍යවශ්‍යක ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමයේ කතිකාවතෙහි සඳහන් ලෙසින් කළ යුතු. වත්පිළිවෙත් සම්පූර්ණවද පිරිසිදු ලෙසද ක්‍රමානුකූලවද කරන සැටි ඔගෙන එහි යෙදීම ඔබේ සීල පරිපූර්ණයට උපකාර වන බව සලකා වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණීය ඉක්ම කෙරෙන ලියුම් ගනුදෙනුවද යෝගාවචර තත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අත්හැර දැමිය යුතුය. සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතය පවත්වා ගැනීමේ පහසුම ක්‍රමයෙහි පොතපත පවා අධිකව ගොඩගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රමීය කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතටද එකඟව වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහින් ඔය ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය යෝගාවචර දිනචරියාවයි. එතකොට අපි අනිත් දවසේ නැවත යෝගාශ්‍රමී කතිකාවතේ මුල් කොටස කියවනවා කියන මතක් කිරීමත් එක්ක අපේ යෝගාවචර මේ කාල මේ ධර්ම සාකච්ඡාවේ පළවෙනි අංකේ නිමා වෙනවා. කවුද කැමති පොට්ටපාද සූත්‍රයේ නැතක කරනවද?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 ඔව් පාලියත් කියන්න. අතකෝ රාජා මගදෝ මාගදෝ ආජාසත්තු වේදේහි පුත්තෝ භගවන්තං අභිවාදෙත්වා දික්කු සංගස්ස අංජලි අංජලිම්ම අංජලිම් පනාමෙත්වා ඒකමන්තං නිසීදි ඒකමන්තං නිසින්නෝකෝ රාජා මාගදෝ අජාසත්තු වේදේහි පුත්තෝ භගවන්තං ඊතදවෝච පුච්චේයාමාහං පන්තේ භගවන්තං කිංචි දේව දේශං සචේ මේ භගවා ඕකාසං කරෝති පඤ්ඤස්ස වේයාකර වේයාකරණායාති පුච්ච මහරජ යදාකං ප්‍රසීති එක්බිති වේදේහි පුත්‍ර මගධාධිපති අජාසත් රාජ භාග්‍යතුන් වහන්සේ ආදරයෙන් වැඳ භික්ෂු සංඝයාද ඇදහිලි බැඳ බැඳ ඇදහිලි ඇදහිලි බැඳ වැඳ වැඳ පසෙක ඉඳගත්තේය පසෙක හිඳගත් රජතෙමේ වහන්ස ඉඳින් භාග්‍යවතුන් වහන්සේ පැනයක් විසඳන්නට කිසි ලේස මාත්‍ර අවකාශයක් ගන්නාසේක් නම් මම ਵਿਚාරන්නේ මේ භාග්‍යවතුන් වහන්සේට කීය මේක තමයි <clears throat> උතුමෙක් පැදගතෙක් කාට ගියාම රජෙක් පවා ඇත්තට ඉතින් රෝක තමයි රජකම කියලා කියන්නේ ඒ කෙනා කෙරේ ඇවිති යුතු ආකාරය රජුරු තමයි දන්නේ රජුරු පෙන්නනවා ඒකට අනික් කෙනෙක් රජුරු ගාවට ආවත් ඒ ඇවිතුම් පැවිතුම් තියෙනවනම් රාජකාරියක් කරගෙන යන්න පුළුවන් නැත්තම් වෙන්නේ නිකාම් බැනුම් වහලා වැරදි ආකල්පයක් ඇති කර ගන්නවා. සර්වඥාන ජීවිතේ ගිහිල්ලා සල්ලෝ සකස් කර ගන්නවා. ඇදිටි බෙන්දලා වැඳලා සංඝයා වහන්සේට වැඳලා ස්වාමීන් වහන්සේ මට අවසරයක් තියනවාද මට දැනගන්න යමක් තියනවායි කියලා අපි අවසරයි කියලා අපි කියන්නේ සිංහලෙන් අවසරයි ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ ඕනෝකට තමයි. ඉංග්‍රීසියෙන් excuse me කියලා කියනවා මට ඉඩක් ලබා දෙන්නයි කියලා. ඉතින් එහෙම කියන්නේ නැතුව කරන හැම දෙයකින්ම තියෙන්නේ එහෙම අහන්න නැතුව ප්‍රශ්නයක් අහන්න අවශ්‍යද කියලා අහන්න නැතුව අහන හැම වෙලාවෙදීම කෙරෙන්නේ අපේ චර්යා මේ චාරිත්‍රය කඩාගෙන ආනෙකන උත්තර දෙන්නත් ඉඩ තියෙනවා. නමුත් දන්නවා වැඩක් කරන්න හැටි දන්නේ නැති බව. ඒ නිසා වැඩක් කරන්න ඉස්සෙල්ලා එතෙන් යන හැටි එතෙන් ගිහලා ඇවතුම් පැවතුම් නිසා ඒ කෙනාගේ කාර්ය ඉෂ්ට වෙනවද නැද්ද කියන එක එතන පැඳුම් ගන්න එක නා තීන්දුව වෙනවා නම් තීන්දුව වෙන්නේ පිට <coughs> පැමිණෙන ආකාරයෙන් තමයි. ඒ නිසා බුරුමෙට ගිහිල්ලා ඒ සාංශනමකට වඳිනකොට <clears throat> ඒ සාංශනාචේ හොඳට විවේකීව බලන් ඉන්නවා මේ කෙනාගේ වැඩ කටයුතු කොහොමද කියලා. ඒ කෙනා ඇවිල්ලා තියෙන්නේ වැඳලා පූජාවක් කරලා යන්න මොනවාක් කතා කරන්නේ. ඇවිල්ලා කිව්වත් අවසරයි ස්වාමීන් වහන්සේ මට ඔබ වහන්සේට භාවනා කරන්න කියලා තමුසේ භාවනා කරන දිරෝයි භාමුතුගෙන කාරින වැඳ ගන්න හැටි ඉගෙන ගන්නවා. දැන් මොකද්ද ඔය කෙරුවේ කියලා. එතන ඉඳලාම සුද්ධ කරනවා. ආය මොකක්වත් නැහැ. මේ ඇවිල්ලා යන කෙනෙකුට නම් මොනවාක් කතා කරන්නේ එහෙම නැත්නම් එතන ඉඳලා කියනවා ඒකේ කවුද මට මතක නැහැ. අචාන් මන්ද අචාන් මහබුවද මට නැහැ. ඒ සාංශ ළඟට ගිහිල්ලා මේ පිටරට ඉඳලා ගිහිල්ලා වෙලාවක් කරන කතා කරන්නේ. ඒ සංසයාට වැන්දට පස්සේ පේනවා ඇස කිසිම සතියක් නැහැ නිකන් ආචාහිත්‍ය ගුණා වැන්දා වගේ වැඩ. ඊට පස්සේ කතා කරලා අහනවා අවසරයි ස්වාමීන් වහන්සේ දැන් මේ මේ අරණේට ඇතුළට ඉඳලා සතියෙන් දාවි කියලා අහනවා. අනේ ස්වාමීන් වහන්සේ එනම් ආපහු ගිහිල්ලා අරණේ ගේට්ටුවේ සතිය පිටවන්නේ මෙතෙන් නිකන් ඇවිල්ලා සතියෙන් ඇවිල්ලා වන්දනා කරන්න ආපහු සැරයක්. ඉතින් මම දර ගින්තර ලීලි තනිපෙලෝ. අතෙන්ද ගිහිල්ලා අර ගේට්ටු ගාව ඉඳලා ආයෙ එන්න සතියෙන් ඇවිල්ලා වන්දනා කරන්න කියලා. ඉතින් ඒව තමයි බුදුජානනාංශය ඇත්තටම අපිට දීලා තියෙන ඔය නිවන් දකින්න භාවනා කරන එක නෙවෙයි. වැඩක් කරනකොට හැඩයක් තියෙනවා. මේ හැඩේ නැතුව කරන වැඩේ කිසි ලස්සනක් නැහැ. අද මෙව එකක්වත් නැහැ. අද තියෙන්නේ සල්ලි ගෙව්වා. සල්ලි ගෙවුවොත් මගේ වැඩේ කරපන්. සල්ලි තමයි ඔක්කොම අතරමැද වෙලා තියෙන්නේ. නමුත් මම දැකලා තියෙනවා සල්ලි ගෙව්වත් ආහන්නේ විදිහට ගුරුාට ගුරු තත්ත්වය වේදාට වේද තත්ත්වය දීලා කතා කරොත් එවතේ ශාස්ත්‍රීය පිටන ශාස්ත්‍රය එළියට එන්න පටන් ගන්න. නැත්නම් ඒ ඇතුළෙන්ම બ્લોක් වෙනවා. එයා කරන්නේ ඊට පස්සේ නිකන් වෘත්තීය වශයෙන් උදව් කරනවා මිසක් කෙරෙන්නේ නැහැ. ඒක නිසා මේ මේ රජ කෙනෙක් බුදුරජාණන්සේ ළඟට ගියාම ඒක හොඳටම පේනවා මොකද රජුරෝ කියලා කියන්නේ හැම වෙලාවෙම ගෞරව ලබන ඒ වගේම දැන් ඒ කාලේ රජවරු සංස්කෘතිය ගැන වගේ කියන කෙනෙක්. ඒ නිසා රජුරෝ වැඩ කරන්නේ හරියට පිළිවෙලට. ඉතින් බුදුජානනාංශයේ වලැබීමට සුදුසා. ඒ නිසා ආනන්ද හඳුර පැත්තකට බලන ඉඳලා ඒවා ලියනවා. ඔය විශාල ධර්ම කොටස ලියන්න ඉතල මෙන්න මෙහෙමයි රාජ්‍ය රූපුත්‍රයන්වසේ ආවේ මෙන්න මෙහෙමයි රාජ්‍ය රූප. ඒක වැඩක් නැහැ මේ සාමාන්‍ය බල සූත්‍රේට. ඒකේ තියෙන වෙන අන්තර්ගතය. නමුත් ඒ ඒ පෙත සකස් කරගෙන යන ක්‍රමෙන් රචනයේ වටිනාකම එනවා. ඒ රාජ්‍ය රූපුතුමාට යන ක්‍රමෙන් රාජ්‍යරුවන්ගේ තියෙන රාජගෞරවය තේරෙනවා. ඒ බුදුජානනාංශයෙන් ගන්න බලාපොරොත්තු වෙන වැඩේ පිළිබඳ ධර්ම ගෞරවය තියෙනවා. ඉතින් ඒ ටික නැත්තම් ඒ කිසිම මේ රසයක් නැහැ, సౌందර්යයක් නැහැ. ඒ නිසා ගැඹුරු ධර්මයක් නැත්තම් වැදගත්ෙක් ළඟට යනකොට ඒත්ෙද එහෙම නැත්නම් ඒක තියෙන ඒ సౌందర్యාත්මක ගතිය ඒක අනුභවයක් විදිහට වෙන්න පටන් ගන්නවා. ඒක පවතිනවා නම් ගියසා පැවිද්ද අතර තියෙන සම්බන්ධභාවය අන්‍යෝන්‍ය නිශ්චිත භාවය බලාගෙන ඉන්න කෙනාට උනත් පේනවා මේ වැඩේට ඉස්සර වැඩේ හැඩයක් තියෙනවා. පිටිය සකස් කරන ප්‍රමාණයක් තියෙනවා. ගෙබල කපන විදියක් තියෙනවා. ගහක් කපන්න ඉස්සලා ගහ වටේ සුද්ධ කරන ප්‍රමාණයක් තියෙනවා. ඒව නැතුව වැඩ කරනවා කියලා කියන්නේ ඉතින් ආයුධත් එක වරවදන එක තමයි. ඉතින් මේ සාමාන්‍ය පර සූත්‍රයේදී ශ්‍රාම මේ ශ්‍රාමන කියන අදහස තියෙන්නේ. ඒකත් ඇත්තටම සාමාන්‍ය කියලා කියන්නේ සම්මුතිය කියන එකයි. ඉතින් ඒ ශ්‍රමණයා මේ ජීවිතේ සැප ලබන්නේ ওই කවුරුත් හිතන විදිහට සල්ලි වලින්, රූප වලින්, සද්ද වලින්, ගඳ වලින් නෙවෙයි කරන දේ ලස්සනට ඒ දේ අංග සම්පූර්ණ කිරීම හරහා නැත්නම් ඒකට පිළිවෙලක් දෙනවා පිළිවෙල කිරීම හරහා ඉතින් ඒකට මේ කියනවා අලංකාතුන් අලං සංවිධාතුන් යමක් කිරීමේ හැකියාව තියෙන්න ඕනේ ඒ වගේම ඒකේ Taman ඒ කරන දේ තව කෙනෙක්ට වුව කරවන්න සංවිධානය කරන්න ගහලා බලලා නෙවෙයි ඒ වැඩේ කරන හැටියෙන් පෙන්නලා වැඩක් ආදර කෞරවයෙන් කරන්නට පිළිබඳව කරවීමේ සංවිධානය කිරීමේ හැකියාවක් තියෙනවා ඉතින් බුදුරජාණන් උගා කරලා නිස්සද්දෙම ඒක කරන්නේ. නිස්සද්ද භාවයෙන් මේ ඉඩ දීලා තියෙනවා කරගෙන යන එක කරන්නේ. ඒකට ආනන්ද ස්වාමීන් වහන්සේගේ තියෙන වටිනාකම ඒක ඒ විදිහටම ලියලා තියෙනවා. පස්සේ හදන විනීය ජනතාවට දැකගන්න. ඒක නිකන් බුදුහාමුදුර ළඟ ඉන්නා වගේ හැඟීමක් ඇති කරනවා මේ අර මූලික විස්තරවලදී. මේ තමයි එතකොට මේ ආටනාටි වගේ එකද පේනවා ඉතාලම ගරු කටේසි යකෙක් ආවා මෙන්න මෙහෙම පිටිව බුදුහාමුදුරේ. ඊට මධ්‍යස්ථ ප්‍රමාණයේ ගරු කටේසි යකෙක් ආවම මේ විදිහට හිටියා. ඊට පස්සේ පිටිපස්සෙන් ආපු චාරයක් නැති යක්කුවෙක් ඉන්න උන් මෙහෙමයි. ඉතින් හිතුවක්කාර යක්කුවෙක් ඉන්නවා මෙහෙමයි. එක එක නැල්ල බුදුහාමුදුරන් කරේ පිහිටන ආකාරය හරි ලස්සන පියවර හතරකින් පෙන්වනවා. ඒතර ඉස්ලාම වෙන්නේ බුදුහාමුදුර ගාඩ බොහෝම ගරු කටේසි යක්ෂ නායකයෝ. ඇවිල්ලා ඇදලි බැඳලා ඒ ඉඳගෙන වැඳලා ඉඳ ගන්නවයි කියලා කියන්නේ ගෞරව කටයුතුයි. හිටගෙන ඉන්නා කියලා කියන්නේ නඹුකාරකම. වඳින්න කැමති නැහැ. ඒක නිසා ඒට වගේ ඈත ඉඳලා අවසරයි ඒ කියන්නේ සත්ත පහකට ගණන් ගන්නෑ කියලා. දුරතෝ නමස්සාමි. මෙහෙම කරගෙන ඉනවා ධන ගහලා වඳින්න කැමති නැහැ.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 ගැලපෙන්නේ නැහැ. මොකද මැදුම් ලබන්න පුළුවන් එකම කෙනා සර්වඥාන්සේ විතරයි. අපි ලුකෝ යටත් වඳිනවා. පංචපාර ගුරුවරයටත් වඳිනවා. හාමුදුරටත් වඳිනවා. අම්මට පච්චටත් වඳිනවා. සාරිපුත්ත මොග්ගල්ලාන් කියනකොට වැඳගෙන ඉන්නේ. ඉතින් අර මිනිස්සුන්ට පේන සීනේ මහා බය ආදු જાතියක් කියලා. ඇයි මේ අයියට අක්කට වඳින්නේ? නමුත් ඒකෙන් අපි දන්න නවුරුතර කොච්චර සමගියක් ඇති වෙනවද කියලා. ඉතින් මෙහෙට ඒක නෑ. ඉතින් අර මෙහි හිටපු සුදුහාමුදුර කෙනෙක් අවසර අරගෙන ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා අම්මයි තාත්තයි තනිකරම විරුද්ධයි කතෝලිකයි. මේ එනවා ප්‍රංශ ජාතික මට අවසරයි ඒගොල්ලෝ ඇවිල්ලත් නෑ සිංගර සිංග්‍රීසිත් බෑ. මට යන්න අවසරයි ඒ සංස්කෘත පාර පෙන්නන්න මඟ පෙන්නන්න ගයි කෙනෙක් විදියට. ලොකු සංස්කෘත පරිසංගලන මම වැඩ කරගෙන ඉන්න ගියාට කමක් නෑ අම්මයි තාත්තයි නේ කියලා. ගියාට පස්සේ අර තර්ස් ස්ටේජ් සෙන්ටර් කියලා තියෙන කොළඹ නුවර බාහිර තිබුණ තැනක්. එතන ෆැක්ටරියක් තියෙනවා. ඉතින් එතන ගියාට පස්සේ මේ කට්ටිය තියනකොට වේට් ලයිව් එකවලු මේ ඕගොල්ලෝ ෆොරිනර්ස්ලා කැමති නම් ෆැක්ටරිය බලන්න යන්න පුළුවන් කියලා. ඒගොල්ලන්ගේවත්. ඊට පස්සේ මේ හවුසුත් ගිහලා නෑ. අම්මයි තාත්තා ඔක්කොම එකතුලා ගියාලු. හාමුදුරුවෝ ඉස්සරලා ගියාලු අම්මයි තාත්තා නැන්දමයි යනකොටම ඉතිරිපු මේ කාන්තාව සුපෝයිස ගිඩිය ගැව්වලු. ගිඩිය ගහලා ඔක්කොම වැටෙනතර කරා. නැතර පෝරිම ඇවිල්ලා හාමුදුරන්ට වැන්දලු. වඳිනකොට අම්මා අඬනවලු අඬනවලු අඬනවලු අම්මට මොන තාලින්වත් හිතා ගන්න බැරිලු මේ මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ කිව්වලු මේ නන්නාඳුන කෙනෙක් මිනිස්සු ඇවිල්ලා මේ වැඩ නැත කරලා උඹට වඳින්නේ ඇයි කියලා ඇහුවා. ඊට පස්සේ මේ සිවුරක් දාගත්තොත් පාරිග්‍යත් වඳින එක අපේ මේ රටේ සිරිතක් කියලා බලපන් අපේ චාරිත්‍රයේ කවදාකවත් මිනිස්සු එක්කනසකට වැඳිනවා දැකලා නැහැ. මේක තමයි අපිත් පටන් ගත්ත තැන. අපි දැන් අම්මට තාත්තටත් ජෝන් කියලා කතා කරනවා මිසක්ක තාත්තට ජෝන් කියලා කතා කරන සක තාත්තේ කියන්නේ නැහැ. ඒ නිසා ලංකාවේ ඉන්දියාවේ පුනරුත්පත්ති ගැන කියනකොට ඉපදිච්ච ළමයන් ඇහුවොත් එහෙම ගම කොහෙද කියලා ඌ අතගොතගේ අම්මගේ තාත්තගේ නම ඇහුවොත් දන්නේ නැලු. එක එකක් දන්නේ පොඩි උන් තාත්තගේ නම මොකද අප්පච්චි කියලා නේ කියන්නේ. තාත්තා කියලා නේ කියන්නේ. ඉතින් ඒ තොරතුරු ඔක්කොම ප්‍රතික්ෂේප කරලා දෙනවා. හරියට දන්නවනම් ගියාත්ම නම් ඇත්තනම් තාත්තගේ නම දැනගන්න එපා කියලා. පස්සේ කරමු මිනිස්සයත් ජෝන් ස්ටිවන්සන් එයා ඉන්දි ලංකාව ගොඩාක් කල ඉඳලා තමයි එයා කියලා තියෙන්නේ සුද්දන්ට පොඩි ළමයි තාත්තට නම කියලා කතා කරන නිකාවක් කියලා. කියන්නේ ගියෝ ආම්දුරුගේ නම කියලා කතා කරන සබාවල. ආම්දුරු කෙනෙක් කවදාකවත් ආම්දුරු නම කියලා කතා කරන්නේ. අවසර අරගෙන ගමේ නම කියනවා. ඉවෙන් පේනවා අහගෙන ඉන්නකොට මමගේ හැදිච්ච ගම ලොකු සාන්ති ඉන්නකොට කියනවා ඔක උදු කොණ්ඩ බදපු බයියෙක් ඇවිල්ලා ලොකු සාංශ ළඟට ඇවිල්ලා කියනවලු මම මේ තෙරුණාංශේ කොහෙද දැකලා තියෙනවා කියලා. ලොකු සාංශ කියනවා කවදාකවත් එහෙම ළඟදී මහා සාංශ නම් වල තෙරුණාංශ කියලා ගියෝ කතා කරන්න යන්නේ නැහැ. තෙරුණාංශ කියලා කතා කරන්නේ ඊටත් වැඩි වැඩි මහල් හාමුදුරු කෙනෙක් අවස්විච් පිළිච්ච ගරුකාරීතු ගෝලයට කතා කරන්නේ ආ මේ තෙරුණාංශ කවදාද කියලා අර ගියා. මේ තෙරුණාංශ කොහරි දැකලා තියෙනවා කියලා. ඉතින් අපි ලොකු සාමි මේවා ගැන හරිම උනන්දු කෙනෙක්. ඉතින් ලොකු සාමින්නාසේ කියනවා මේ මිනිස්සු මොනවාක්ද කියලා තේරෙන්නේ නැහැ. ඕ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ඒ වගේ වගේ පේන්න තියෙන අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න ටිකක් වෙලා. ඔය එදා උනේ අපිට අපි අර මික්සර් ලාරකට යන්න ගියා ඒ නිසා අපිට කනෙක්ෂන් එක කැඩුණා අපි මේ විවස්ථා කියවන අංකේ ඉවරයි අපි ඉන්නේ සාමාන්‍ය ඵල සූත්‍රය ගත්තා සාකච්ඡාව සඳහා අපි ඉන්නේ සාමාන්‍ය ඵල සූත්‍රය කියවන අවස්ථාවේ අපි පොඩි අහම්සෝ කියවන්නේ බොහොම හිමීට අපි මයික් එක ලං කරලා කියන ওই පැත්තේ නම් සද්ද වැඩි හැබැයි ඇත්තෙන් මෙතන කරන්නේ. දැන් එන අවකන් දෙන්න. අපි Skype එකෙන් කනෙක්ට් කරන්නද ෆෝන් එක ෆෝන් එකෙන් කනෙක්ට් කරන්නද? ෆෝන් එක හොඳයි මට Skype එක නෑ අද. මම ඕන් කරලා නෑ. ෆෝන් එකේ. හොඳයි. ආයෙක අපටත් හොඳයි ෆෝන් එක. හොඳයි. එහෙමයි සර් නේද අපි කනෙක්ට් කරා. හරි අහගන්න ඉතින්. පිළිවන් සර් නෑ. හොඳයි. අවිනී කරලා නේද? ගන්න හදන්නේ. නෑ නෑ ෆෝන් එක අරගෙන දැන් කට්ටේ ගන්නවා මේ ස්පීකර් ෆෝන් එකට. දැන් ෆෝරින් කරයි. කියන්නේ? කියන්න. යතානුකෝ ඉමානි බන්තේ පුතුසිප්පා යතතානි පුතුසිප්පා යතතානි සේයදී පුතු වචන අකුරු කියවන්න. පුතුසිප්පා යතතානි සිපා සිප්පා යතනාත සිප්පා යතනානි තුතු සිප්පා යත තාන් යත තාන් ගක්කරී පුතු සිප්පා යත නානි සිප්පායතන ශිල්පායතන ශිල්පායතන කියන සිප්පායත නානි යතායන වගේ වෙලදී යතානුකෝ ඉමානි බන්තේ කුතුසිප්පා යත නානි සේයතිදං හත්තාරෝහා අස්සාරෝහා රතිකා ධනුග්ගාහ චේලකා චලකා පිණ්ඩදායකා උග්ගා රාජපුත්තා වක්කන්දිනෝ මහානාගා සූරා චම්ම යෝදි යෝදිතෝ දාසක පුත්තා ආලාරිකා කප්පකා නා නගාපකා සූදා මාලාකාරා රාජකා පේශකාරා නලකාරා කුම්භකාරා ගණකා මුද්దికා යානිවා පනඤ්ඤානීපි ඒවා එවං ගතිකානි පුතුසිප්පායතනානි තේන දිත්තේව ධම්මේ සම්දිට්ඨිකං සිප්පපලං උපජීවಂತಿ තේතේන අත්තානං සුකෙන්ති පීඨේනේ පීනෙන්ති පින්ට් පීනෙන්ති මාතා පිතරෝ සුකෙන් සුකෙන්ති පීනෙන්ති පුත්තදාරා සුකෙන්ති පීනෙන්ති මිත්තා මච්චේ සුකෙන්ති පීනෙන්ති සමනුස් සමනේසු බ්‍රාහ්මනේසු උද්දග්ගිකං දක්ඛිනං පතිට්ඨාපේන්ති සෝවග්ගිකං සුඛ විපාකං සග්ග සංවත්තනිකං සක්කානුකෝ බන්තේ ඒව මේව දිත්තේව ධම්මේන සම්දිට්ඨිකං සාමාන්‍ය පලං පඤ්ඤාපේතුන්ති වහන්ස යම්සේ අතරුවෝය අසරුවෝය රියවෝය රියරුවෝය දුනුවෝ දුනුවාවෝය දියද දියදද දරනුවෝය සෙන් විදහනුවෝය සැහැසි මහා සෙබලෝය යුද වදිනා උසස් රජපුතු පුත්තු පුත්තුය යුද මැදට පැන වදුනා යෝධයෝය එතුන් බඳු මහා සෙබලෝය හුදේකලාව යුද වදිනා සෙබලෝය සම්සැට්ටයෙන් රැසී හෝ පලිහන් දරා යුද කරන්නෝය ගෙහිම වූ ගුහදාස යෝධයෝය මේ වඩන්නෝය ඇම්බැට්ටයෝය නාවන්නෝය සූපකාරයෝය මාලාකාරයෝය රාජ රජකාරේ රජකයෝය පෙහෙරුවෝය පෙහෙරුය කුළුපෝතෝය අවුකන් දෙන්න කුඹල්ලෝය අචිත්‍ර ගණකයෝය හස්ත මුද්‍රා ගණකයෝය යන මෝන් පුරුදු පුහුණු කළ ශිල්ප කෙනෙකුගේ නිබදු යම් අන්‍ය බොහෝ ශිල්පයෝ හෝ වෙද්ද ඔහු හැමම අත්බැහුවීම තමන් විසින්ම අත්දැක්ක හැකි ඵල ඇති ශිල්ප නිසා දිවි රකිත්. ඔහු එයින් තමන් සුවපත් කෙරෙත් පිනවත්. මාපියන් සුවපත් කෙරෙත් පිනවත්. ඔබදරුවන් සුවපත් කෙරෙත් පිනවත්. මිත්‍රා මාත්‍යන් මිත්‍රා මාත්‍යන් සංගය හලුවන් සුවපත් කෙරෙත් පිනවත්. මත්ෙහි ඵල දෙන සංඝ සපතට සුදුසු සුඛ විපාක ඇති ස්වර්ගයේ පිනිස පවත්නා දන් මහන බමුණන් කෙරෙහි පිහිටුවත් වහන්ස මෙසේම මහන ධම්හි සාන්දිෂ්ඨික ඵල විපාක පනවන්නට හැකිද රාජ විචාලේය එනමම මේ සූත්‍රයට අවශ්‍ය කරන පදනම සකස් කර දෙන්නේ රජුරු රජුරු සඳහන් කරනවා මේ ස්වාමීන් වහන්සේ අපි ළඟ තියෙන ගිහි සූත්‍ර ගී ශිල්ප කියලා කියන්නේ ලෝකායත ශිල්ප. ඒක හරි ලස්සන වැටක්ම පෙන්වනවා. ඇත්තු දාන හසුරන මිනිස්සු, අශ්‍යෝ හසුරන මිනිස්සු, රත හසුරන මිනිස්සු, දුනු හසුරන මිනිස්සු යුදයට විවිධාකාර යුද සෙබළු ඒ කියන්නේ දාති වුණු රෑන්කස්ලා ඔක්කොම. ඊට පස්සේ මේ අත්පා මෙහෙවර කරන මිනිස්සු ඒ ඔක්කොම පුහුණු කරනවා. ඒ කියන්නේ යම් යම් ශිල්ප හදාගන්නවා. ඒගොල්ලන්ට වෘත්තියක් තියෙනවා. ඒ වෘත්තිය නිසා ඒගොල්ලෝ හම්බ කරනවා, අම්මලා සලකනවා, තාත්තා සලකනවා, නෑයිද සලකනවා. මිත්‍ර අමාත්‍යයන් සලකනවා සංඝයාට පූජා කරනවා දිව්‍ය ලෝකයට පින් කර ගන්නවා ඒක මේ ලෝකෙදීම ඒ Taman දන්න ශිල්පයෙන් ඵල ලබනවා ඒක අනින්ටත් එකත් හදා බෙදා ගන්නවා ඉතින් ඒක නිසා මේ ලෝකයේ ආර්ථිකයක් දේශපාලනය සමාජික විශාල පැතිරීමක් තියෙනවා නමුත් ඔබ වහන්සේ නායකත්ව දන්න මේ මහානකමෙත් මේ වගේ විඳින්න ඵලයක් තියෙනවා හම්බෙන්න යමක් තියෙනවාද අනිත් අයට බෙදා හදාගන්න යමක් තියෙනවද ශ්‍රමණ ඵලයක් තියෙනවද මේ ලෝකේ එහෙම නැත්නම් ඒක සම්පූර්ණ මේ ලෝකේ ඉපා වෙලා කම්මැලි වෙලා එහෙම නැත්නම් කලකිරිලා අයින් වෙලා අතක් පිට අතක් තියාගෙන ඉඳලා පශ්චාත්තාප වෙලා මැරලා යන එකක්ද ඒක නම් කියන්නේ රජ්ජුරුවෝ නමුත් රජ්ජුරුවන පේන්නේ ඒ වගේ මේ ශ්‍රමණයන්ගේ සත පහක රටකට ඇති වැඩක් නැහැ දින දෙකක් කාලේ වැත්තකටලා ඉන්නවා නමුත් අනිත් ඔක්කොමල ආර්ථික දේශපාලන සමාජික සමාජිකත්වයක් දරනවා ඔබ වහන්සේ මේ ශ්‍රමණයන්ට දැන් ඉතිසර සත්‍යාස්ත්‍රෝට ගැන කතා කරනවානේ. ඒ එක්කෙනෙක් ගැනවත් පිහි මේ ප්‍රසාදයක් නැහැ මේ අසාය සත්‍රජුට. සර්වචනanse පිළියර ගන්නවා දැනට තියෙන ශ්‍රමණ සමාජවල හොඳ නායකත්වයක් ඇති කෙනෙක් කියලා. ඒකල ගිහිල්ලා අහනවා සාමාන්‍ය ඵල කියන්නේ මොනවද කියලා. ශ්‍රමණ වීමේ මහාන වීමේ ප්‍රතිඵල. ඉතින් ඒක බුදුරජාන් වහන්සේට හොඳ අවස්ථාවක්. මේ සාමාන්‍ය ගිහියට තේරෙන්නේ නැති ආර්යයන්ට පමණක් තේරෙන සැපයක් මේ ලෝකේ දිනවා ගිහියට පුතත්ජනන මොන තාලෙන්වත් තේරෙන ඔය ප්‍රශ්නේ අහුව හොඳයි. නමුත් හැම කෙනාම උතන තමයි ඉන්නේ. පැවිදි වෙන්න ඉන්න එකත් එච්චරයි පැවිදි වෙච්ච එකනත් එච්චරයි පැවිදි වෙන්න හිතන්නේ නැති ගිහියන දන් දෙන කෙනත් එච්චරයි ඒගොල්ලන්ට පැහැදිලිවම පේන්නේ මේ මහාන වෙලා ලබන්න පුළුවන් මෙලෝ ආසෙන් සපතක් ඒක පෙන්ලා දෙන්නේ දිවි ලෝක යන සැපතක්. මහානුරමොත් අපාය යන සැපතක්. මේ වර්තමාන වශයෙන් මා ලෝකේ මහානකමේ සැපතක් එදත් නැහැ අදත් නැහැ. ගියලගත් නැහැ පැවිද්ද ගාවත් නැහැ. ඒ මොකද හේතුව මේ ලෝකේ සම්මතියක් තියෙන නිසා පැවිදි වෙනවා. හතර කේන්දරේ පාඩු වෙච්ච ඉඳා. මහානුරාට පස්සේ අනික් කටියට දිවි ලෝකයන් ඇඟිලි දික් කරගෙන ඉන්නවා. නැත්නම් ගියේ නැත්නම් එම අපාය යනවා. සෙල්ලම් කරන්න එපා කියලා ඒ මිනිස්සු බය කරන්නේ මේ මේ ලෝකේ නැති එකක් පෙන්නගෙන බය කරගෙන ඉන්නවා මිසක් ඒ කියලා දෙන සංඛ්‍යාර තේරෙන්නේ නැහැ මොකටද සිවුරක් දාගත්තේ කියලා. වන්දින ගියර තේරෙන්නේ නැති එක නම් සාධාරණ රජුරු අහනවා. බුදුහාමරගාරි දීලාන ස්වාමීන් වහන්සේ අපි කරන ශිල්පයෙන් අපිට ප්‍රයෝජනක් තියෙනවා. අපිට ආර්ථික දේශපාලන සමාජික තත්ත්වයක් තියෙනවා. මම අම්මට පදල් කරන දරුවන්ට තරකනවා. ඒ වගේම මහාන බමුණන්ට තෑගි දෙනවා. දන් දෙනවා. දිවි ලෝක යන කල්පනා කරනවා. ඔබ වහන්සේලාත් පුළුවන් ද? ශ්‍රාමණ්‍ය බල ශ්‍රවණ ඵල පිහිටවල වදාරන්න. අකාලිකෝ, එහිපසිකෝ, ඕපනයිකෝ, සාන්දෘෂ්ටිකෝ ඵලයක් තියෙනවද කියලා අහන්නේ. මේක ඊටාමත් වැදගත් පොතුන් ගොල්ලටම. ගියටයි, පැවිද්දටයි, පැවිදින්ට ඉන්නයක් උණ්ඩයි සේරටම ඔක්කොම ඔතන තමයි හෙට්ටුව තියෙන්නේ. ඔතන තමයි තෙපර බාන්නේ. මහාන වුණාට පස්සෙත් මතක නැහැ. මේ මහාන වෙලා ලැබෙන සැපේ මොකද්ද කියන්නේ. ඒගොල්ලෝ ගිහියන්ගේ පවුපින් මනින්න කොන්ත්‍රාත් බාරගෙන. කියන පවුපින් කරවන්න කරලා දෙන්න කෙරුවේ නැත්නම් මෙහෙම වෙන්නේ කියලා කෙවිතක් ගන්න තරවටු කරන්න. නමුත් ශ්‍රමණයා දන්නෙත් නැහැ ශ්‍රමණ ඵල කියන්නේ මොකක්ද කියලා. ගිහියා දන්නෙත් නැහැ ඉන්නවනම් ওই ගිහිකමේ ඔච්චර ඉල්ලීගෙන ඉන්නෙත් නැහැ. ඒ වගේම අපේක්ෂා කරන කට්ටියට තේරෙන්නෙත් නැහැ. තේරෙනවනම් තේරුම් ගන්න ලේසි නිසා නෙවෙයි මම මෙහෙම කියන්නේ. තේරෙනවනම් හේතු කරන්න දෙයක් නැහැ. එහා පැත්තට හේතු කරන්න දෙයක් නැහැ. නමුත් අපිට පේනවා මෙවැනි සූත්‍රය දීඝනිකායට වැටෙන්නේ. එච්චර දිගට විස්තර කරන්න ඕනේ මේ කාරණාව. ඒක බුදුරජාණන්සේ දේශනා කරනවා මේ ලෝකේ යමක් යමක් කමක් කියලා දෙයක් තියෙනවානේ. ඒව එකක් තියෙනවා නම් ප්‍රත්‍යඥය කියන ආර්ය ලෝකේ හිම දෙයක් නැහැ. ඒ ඔක්කොම විහිළු. ඒ ඔක්කොම හීන. ඒ ඔක්කොම මායා. ඒ ඔක්කොම මිරිඟු. ආර්ය ලෝකේ යම් සැපක් තියෙනවා නම් ගිහිය ගන්න කොහෙද තියෙන්නේ? මොනවද තියෙන්නේ? අනේ තියෙනවා අපිට පෙන්ලා දෙන්නකෝ. ඒගොල්ලන් මේ දෙයක් පේන්නෙම නැහැ. ඉතින් ඒ තරමටම මේ ලෝකේ උඩුකුරු යටකුරු උඩු යටකුරු වෙලා තියෙන්නේ. මේ තියෙන සැප සම්පත් බුදු හැට පේන්නේ තුච්චයි රිත්යි ශූන්‍යයි ගන්න දෙයක් නැහැ කියලා. ගිහි සැප බුදු ජානනාථ. බුදු ජානනාථ විදිහට සැප ගියන්න වෙන්නේ. අනේ තියෙනවා අපිට පෙන්නලා දෙන්නකෝ ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ නිවන මොන පාටද? ඔබ වහන්සේගේ නිවන කොතනද තියෙන්නේ? ඔබ හන්සේ තියෙන්නේ කීයක් දීලා ගන්න පුළුවන්ද? තියෙන්නේ බෑ. නෑනේ. බොරුනේ කියන්නේ. ඔය කියන අභිඥා තියෙනවා නම් පෙන්වන්නකො. ඒ හරියට අභියෝග කරනවා පුළුවන් නම් ආසෙ යන්නේ. පුළුවන් වතුර උඩ යන්නේ කියලා මොකද කීයට සාධාරණ සැකයක් තියෙනවා. මේ බොරුවක් කියලා අපි කවාගෙන කරනවා කියන්නේ. බුදුන්සේ ද්විතානුපසන සූත්‍රය කියන මෙන්න මෙහෙම ලෝකෙක ඉන්නේ අපි යමක් තියෙනවායි කියලා කියනවා ඒක ඇත්තේම නෑ. යමක් නැයි කියලා තියෙනවා. ඒ කාන්තෙම තියෙනවා මේ වෙනස. විච්ච දවසට ඒ මිනිසයා එතන නතර වෙන්නේ. එයා වෙන කෙනෙක් පාටපත් වෙනවා. ඉතින් මේ මේ සූත්‍රයේ තියෙන වටිනාකම තමයි ඒක හොඳට වෙලා අරගෙන උදාහරණ දාර්ශනික මතයක් විදිහට නෙවෙයි කියන්නේ. ද්වේතන පසන සූත්‍රයේ දාර්ශනික විදියට කියනවා. පු탁කනේ යමක් ඇත්තේයි කියන්නේ නම් ඒ ඇත්තේම නැත. ආර්යනාංශ යමක් ඇත්තේ කියන්නේ නම් පු탁ජනරේ පේන්නේම නැත. ඕනේ තරම් අන්ධ භූත ලෝකයක් තියෙන. මේකේ තියෙන්නේ මේ දෙක අතරමැද සාමාන්‍ය මිනිසෙකුට දැන් රජුරෝ කියලා කියන්නේ සෑහෙන වැඩ කොටසක් තියෙන මිනිස්සෙන් රාජකාරී තියෙන මිනිහෙන්නේ. ඒ මිනිස්යාලා තේරෙන දාට විශ්ව ගන්න. නමුත් මේකේ වටිනාකම තමයි මේ රජුරෝ ප්‍රශ්නේ වරණගෙන හැටි. බුදුහාමුදුරු ගාට රජෙක් ගිහිල්ලා යහන රජුරණ තියෙනවා ශිල්ප පිළිබඳව අයිතිවාසිකමක් සහ දක්ෂකමක් බුදුජානනාන් තියෙනවා ශ්‍රමණ සැප පිළිබඳව දක්ෂකමක් සහ අයිතිවාසිකමක් මේ දෙන්න එකතු වෙලා ප්‍රශ්නේ ආවම ඒ මැද ඉන්න අපට අවුරුදු 2600ක් ගිහිල්ලත් තාම මේ ඉඳුල් වෙලා නැති පිලුණු වෙලා නැති නැවුම් රසයක් තියෙනවා. ඉතින් බුදුරජාණන්සේ පෙන්වන්නේ මේ වගේ දේවල් ඉතාමත්ම පොළවේ ඉඳගෙන පටන් ගන්න. කවදාකවත් මනෝලෝකයෙන් පටන් ගන්න. ඒ රජුරණ තේරෙන තැනින් පටන් ගන්නවා. අනේ නිසා ධර්මයක් ප්‍රශ්නයක් අහනකොට යාට තේරුම් කරලා දෙනකොට හැම වෙලාවෙදීම ඉහළ මට්ටමේ යන්න නරකයි තමන්ගේ මට්ටමේ. ලොකු හරින්නකොට කිව්වේ අනු කවුරුත් එක වැඩ කරන තමන්ගේ මට්ටමේ ප්‍රශ්න දිහා බලන්නත් එපා හිතන්නත් එපා එයාගේ මට්ටමට බහින්න. බහැලා ඒ මට්ටමේ පුළුවන් තරම් අත දිගේ ඇදගෙන ඇදගෙන යන්න බලන්න. ඒතකොට තේරෙන්නේ මේ මාසය එන්න හදනද පස්සට යන්න හදනද කියලා. එන්න හදනවනම් විතරක් ගැඹුරෙන් ගැඹුරට ගැඹුරෙන් ගැඹුරට යනවා. නමුත් එයා තමන්ගේ මට්ටමේ සලකන්න ගියොත් සංවේදනේ කපලම යනවා. ඉතින් ඒ නිසා කරුණාව තියෙන්නත් ඕනේ. ප්‍රශ්න ඇහෙන්නත් ඕනේ. ඉදිරිපත් කරන ක්‍රමය අනුපොබ්බ සික්ඛා අනුපොබ්බ කිරියා අනුපොබ්බ වටිපදා විදිහට යන්න ඕනේ. ඉතින් ඒකයි මම කිව්වේ මේ සූත්‍රයේ දිගයි. ගොඩාක් විස්තර කියවෙනවා. අපි ධර්ම සාකච්ඡාවේ දින තියාගන්නම කියලා. ඉතින් අද අපි යන් අපි තා පරිච්ඡේදයක් ඉස්සරහට කොහොමද මේ වගේ ප්‍රශ්නයකට සරුවචනාංශේ උත්තරයක් දෙන්නේ කියලා බලන්න. අභිජානාසි තෝත්වා මහරජ ඉමම් පඤ්ඤං අඤ්ඤේ සමන බ්‍රාහ්මණේ පුච්චිතාති අවිජානමහා බන්තේ ඉමං පඤ්ඤං අඤ්ඤේ සමන බ්‍රාහ්මනේ පුච්චිතාති යතා කතම් පනතේ මහරජ විහාර ව්‍යාකරිස්සුම් සචේතේ අගරු වාසස්සූති නකෝ මේ බන්තේ ගරු යත්ත යත්තස්ස භගවාවා නිසින්නෝ භගවන්ත රූප භගවන්ත රූපෝ වාති තේනහි මහරජ වාසස්සූති මහරජ ඔබ මේ පැනය අන් මහණ බමුණන් අතින් විචාලා දන්නෝද මතෙක් ඇද්ද? මතෙක් මතෙක් මතෙක ඇද්ද? ඇද්දයි. භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නේ යන්නේ ඉස්සෙල්ලා, ගන්නේ ඉස්සෙල්ලා මේ මේ මන් දුන්නාට පස්සේ උත්තරයක් ආයේ පස්සේ ඇපිල් හොස්ටලට යන්න බැරි වෙන්නේ ප්‍රශ්නේ දාන්නේ නඩුව. මේක දැන් විනාශ දීපු උත්තරේ තව කෙනෙක් ළඟට ගිහිල්ලා අහලා සූත්‍ර කරන්න ඕනේ මේිට ඉස්සලා මේ ප්‍රශ්නේ වෙන ශ්‍රමණ බ්‍රාහ්මණයන් අහලා නැද්ද කියලා. අහුවා කොහොමද මතක තියෙනවද කියලා අහනවා රජුරුවන්ගෙන්. ඒ කියන්නේ එයාගෙන් තියෙන ටික අරගත්තට පස්සේ බුදුහාමර පුළුවන් පෙට්ටිය මූඩිය වහන්න පුළුවන් නේ. ඉතින් සායිම නැත්තම් ආය යනවනේ එක එක නගාට ඒ නිසා ඇත්තටම මේ මේ රජුරෝ ඊට ඉස්සෙල්ලා සත්‍යාස්තු ගාවටම ගිහිල්ලා ඒ ප්‍රශ්න අහලා මන් දොත්සහයි වෙලා ඉන්නේ. ඒකයි අනික්කොල්ල ආය සභාවේදී කියද්දි අනේ මෙයා ඉන්නවා මෙයා ඉන්නවා කියලා කනකට ගන්නෑ. ජීවකයට කියලා අහනවා උඹ මොකද නිසද්ද? ඒක ජීවකයා කියනවා ඇයි මේ ඔය කියවිච්ච නැති ලයිස්ට් ඉන්නෝනේ සරුවචන් ආංශේ. සරුවචන් ආංශේ අපේ රාජ්‍යයේ ඉන්න අපිට ආඩම්බර වෙන්න පුළුවන් ශාස්ත්‍රෝරේ කියලා. එතන කියනවා අය ඒ ඒ වෙලාවේ අර 6 දිනක් යෝජනා කරද්දී කතා නොකර හිටු රජුර ඒ වෙලාවම රතේ යොදාගෙන අතෙප්පිට ගිහාට පස්සේ බුදුරජාණන් වහන්සේ තායෙත් එතෙන්ට ගෙනිලා අහනවා මහරජා මේ වගේ ප්‍රශ්නයක් මගෙන් අහන්න ඉස්සලා මේ අනික් සාසුන්ගේ අහුවද මතක තියෙනවද එහෙම අහුවක් කියලා. වහන්ස මේ පැනේ අන් මහන බමුණන් අතින් විචාලා දනිමි. මතක ඇතැයි රජ කීය. මහරජ කෙසේනම් ඔබට ඔහු මෙය විසඳුවෝද? ඉදින් ඔබට බරෙක් නොවේ නම් එය කියන්නේ භාග්‍යතුන් වහන්සේ වදාළසේක. ඒතර රජුරුවන්ගෙම උත්තරයක් ගන්නවා. රජුරම අහනවා ප්‍රශ්නයක් සාමාන්‍ය ඵල කියන්නේ මොනවද කියලා. ඒකට රජුර අහනවා උඹ සාමාන්‍ය ඵල මේ තාක්කල් දන්නවද අනුකෙටින් අහලා උත්තර වලින් මතකද? ආයෙන ඔබට ඒක බරක් නොවේ නං. සචේ මහරජා අගරු බාහිසාසි. ඔබට මේ වෙලාවේ මම මේ කරදර කරනව නෙවෙයි නං ප්‍රශ්නයක් අහන්න ප්‍රශ්නේ දමලා ගන්නව නෙවෙයි. ඔබට ඒක බරක් නොවේ නං කරුණාකරලා මට ඒ ටික කියන්න. එතකොට යාගෙන් උත්තරයක් එන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මට ඒක බරක් නැහැ. මම කැමති ඔබ වහන්සේත් එක්ක වේරගන්න. ඒක බයන සාකච්ඡාව පටන් ගන්න ඉස්සෙල්ලා කොච්චර පදනම සකස් වෙනවද කියලා. අපි කොහොමද SMS එකකින් උත්තර දෙන්නේ? SMS වලින් උත්තර දෙන්න හදනවා කියලා කියන්නේ ප්‍රශ්නේ ඇහිලත් නැහැ. මිනිහා කවුද කියලා දන්නෙත් නැහැ. රෙඩිමේඩ් උත්තරයක් තමයි දෙන්න වෙන්නේ. මෙතන එහෙම නෙවෙයි. ඔබ වෙන කෙනෙක්ගේ අහලා. ඒකට දැන් තමන්ගේ ප්‍රශ්නෙට දැන් උත්තර දෙනවනේ. මහරජා උත්තර දෙනකොට එයාට අහුවෙච්ච නැති තැන එයාට මේ හිත පිරිහිච්ච තැන ગેප් එක තියෙන තැන බුදුරජාණන්සේගේ අතට වෙනවා ප්‍රශ්නෙත් මෙයා දීලා තියෙනවා උත්තරෙත් එයා දීලා තියෙනවා ඒ උත්තරේ මෙන්න මේ කොට අන්ධකාරයි අනික හරි පිරිසුදුයි ඒ පිරිසුදු හරි බුදුරජාණන්සේ එහෙම අනුමත කරනවා වින සාස්ත්‍රෝ කිව්වයි කියලා හෝ රජ්ජුරෝ කිව්වනේ සැකල නැහැ අනුමත කරලා කියනවා මහරජුඹට පේනවනේ දැන් මෙතන අන්ධකාර ඕන්න බලාගනි කියලා ඒක දෙනකොට සම්පූර්ණ චිත්‍ර පැහැදිලි වහන්සේ භාග්‍යවතුන් වහන්සේ හෝ භාග්‍යවතුන් වහන්සේ වැන්නෙකු හෝ ඉන්නා තැනක එය කීම මට බරක් නොවේ යයි රජ කීය. ඒ කියන්නේ රජුරුවන්ගේ තියෙන බුදුමාකාර ගතියක් අන්න එක නෑ මේ ගතු කියලා කියමුණක් නෙවෙයි මම මේ කරන්න හදන්නේ. මේ අර සාස්ත්‍රය මට කිව්වේ මෙහෙමයි මේ සාස්ත්‍රය කියලා බුදුහාමුදුරගාවේ එහෙම අනුන් පහත් කරලා සලකන ගතියක් නෑ. තියෙනවා නම් රජුරුව කරන්නේ රජ කෙනෙක් උනත් වැරදි වෙනවා. ආර්යයන්ගේ ලැබුවා උත්තරේ හොඳ නැහැ. ඒ හොඳ නැති උත්තරේ ප්‍රශ්නේ මෙයා ළඟට ඇවිල්ලා කියනවා කියලා කියන්නේ මෙයාගේ දෝෂ කියමන. මෙයා ඒකට තුරුඹ කාඩ් එකට පාවිච්චි කරන්න බුණා ආර්ය කාලත් ගිල තිනා යත් කියලා තියෙන පචයක් නේ කියලා කිව්වොත් ඒ සරුවචනාස ගැලපෙන්නේ නැහැ. රජුරෝ කියනවා වහන්සේ වගේ කෙනෙක් ඉදිරියට මට මේක බරක් නෑ ස්වාමීන් වහන්සේ. මම මේ මේ කියලා කියමනක් වෙන්නේ මොකද ඔබ වහන්සේ අහන්නේ සීබුද්ධියෙන්නේ. වෙන කෙනෙක් ළඟ කිව්වනම් කියනවා ආර්යගේ දෝෂ කියනවා මෙයාගේ දෝෂ කියනවා බුදු කෙනෙක් කොහොමද මේ දොස් අහන්නේ ඇයි අනුගේ දුකුණු කන්දල් අහන්නේ කියලා. නමුත් මහරජුරෝම අනුමත කරන බුදුහාමුදුරන ඔබ වහන්සේ අහන්නේ ඔබ වහන්සේ වගේ ඉදිරි පිට මට මේවා කියන්න බෑක් නෑ ස්වාමීන් වහන්සේ. මොකද ඔබ වහන්සේ මේක මේ කේලමකට පාවිච්චි කරන්නේ. ආයුධයකට පාවිච්චි කරන්නේ බව දන්න නිසා. ඉතින් ඒව ඇත්තටම බලනකොට මේ රජුරෝ බුදුහාමුදුරුවෝ ගාට එන්නේ ඉස්සෙල්ලාම රජුරෝ බුදුහාමුදුරුවෝ පිළිබඳ ගෞරවයක් තිබිලා තියෙනවා. නැත්නම් මේ වගේ ප්‍රකාශන කරන්න බෑනේ. මහරජේ එසේනම් කියන්නේ භාග්‍යතුන් වහන්සේ වදාළසේක. කියන්නේ ඒකමිදාහං බන්තේ සමයං යේන පූර්ණෝ කස්සපෝ තේනුපසංකමි. උපසංකමිත්වා පූර්ණේන කස්සපේන සද්දින් පත දෙන්නේ. සම්මෝදින් සම්මෝදනීයං කතං සාරණීයං වීතිසාරෙත්වා සාරාණීයං සාරාණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදින් ඒකමන්තං ඉතින්නෝකෝ අහං බන්තේ පුරණං කස්සපං ඒ තදවෝචං යතානුකෝ ඉමානි බොහෝ කස්සප පුතුසිපායත නානි සේයතිදං හත්තාරෝහා පේයාලං යානිවා පනංචාතිපි පනඤ්ඤාති පනඤ්ඤානිපි ඒව එවං ගතිකානි පුතුසිපායතනානි තේන දිත්තේව ධම්මේන සම්දිත්තිකං සිප්පපලං උපජීවಂತಿ තේන තේ තේන අත්තා අත්තානං සුකෙන්ති පීනෙන්ති මාතා පිතරෝ සුකෙන්ති පීනෙන්ති පුත්තදාරං සුකෙන්ති පීනෙන්ති මිත්තා මච්චේ සුකෙන්ති පීනෙන්ති සමනුස් සමනේසු බ්‍රාහ්මණේසු උද්දග්ගිකං දක්ඛිනං පටිච්චාපෙන්ති සෝවයි සෝවයග්ගිකං සුඛ විපාකං සග්ග සංවත්තනිකං සක්කානුකෝ භෝ කස්සප ඒවමේව දිත්තේව ධම්මේ ධම්මේ සම්දිට්ඨිකං සාමාන්‍ය පලං පඤ්ඤාපේතුන්ති එවිට රජ මෙසේ කීය වහන්ස මම එක්වර එක කාශ්‍යප පූරණයන් කරා එළඹියේ එළඹියේමි එළඹ ඔහු හා සතුටු සතුටු වීමි සතුට උපදවන සිත රැඳ විය යුතු කතාබස් අවසන් කොට පසෙක හිඳගත්ෙමි. වහන්ස එසේ පසෙක හිඳගත් මම් කාශ්‍යප පූර්ණය නමතා බවත් කාශ්‍යපේනි යම්සේ අතරෝය අසරෝය යන මොහු හැම හැම මේ අත්බැහුවීම තමන් විසින් අත්දැකයි හැකි ඵල ඇති අත්දැක හැකි අත්දැක හැකි ඵල ඇති ශිල්ප නිසා දිවි රකිද්ද ඔහු එයින් තමන් මාපියන් අඹදරුවන් මිත්‍රමාත්‍යා සුවපත් කෙරෙද්ද පිනවද්ද මහන බඹුණන් කෙරෙහි දන් පිහිටුවද්ද බවත් කාශ්‍යපේනි එසේම මහන දමෙහි මෙහිම අධ්‍යක හැකි ඵල විපාකයක් දක්වන්නට හැකිදයි මෙය විචාලෙමි එවං උත්තේ බන්තේ පූර්ණෝ කස්සපෝ මං ඒතදවෝච කරෝතෝ කෝ මහරජ කාර්යයතෝ චින්දතෝ ඡේදාපය චේඩාපයතෝ පචතෝ පාචයතෝ සෝචයතෝ සෝචාපයතෝ කිලමයතෝ කිලමාපයතෝ එන්දයතෝ පන්දයතෝ පන්දාපයතෝ පාන පාන මතිපාතයතෝ අදින්නම් ආදිය ආදියතෝ සම්දින් චින්දතෝ තිල්ලෝපං හරතෝ ඒකාගරිකං කරෝති පරිපන්තේ තිට්ඨතෝ පරදාරං ගච්ඡතෝ මුසාබන්තෝ කරෝතෝ න කරි කරේයති පාපං කුරපරයන්තේන චේපි චක්කේන යෝ ඉමස්මින් පට පටවියා පානේ ඒකමං සල ඒකමං සකලං ඒකමං ඒකමං සපුඤ්ජං කරේය නත්ති තතෝ නිදානම් පාපං නත්ති පාපස්ස ආගමෝ දක්ඛිනං චේපි දක්ඛිනං චේපි ගංගාය තීරං ගච්ඡේය හන හනන්තෝ ගා ඝාතෙන්තෝ චින්දන්තෝ ඡේදාපෙන්තෝ පච්ඡන්තෝ පාචෙන්තෝ නත්ති තතෝ නිදානං පාපං නත්ති පාපස්ස ආගමෝ උත්තරං චේපි ගංගාය තීරං ගච්ඡේය දදන්තේ දාපෙන්තෝ යජන්තෝ යජාපෙන්තෝ නත්ති තතෝ නිදානම් පඤ්ඤං නත්ති පඤ්ඤස්ස ආගමෝ දානේන දමනේ සමයේන සංයමේන සච්ච වජ්ජේන නත්ති පඤ්ඤං නත්ති පුඤ්ඤස්ස ආගමෝති වහන්සේ මෙකී කල්හි කාශ්‍යප පූර්ණයෝ මට මෙය කීහ මහරජ තමාම කරන්නහුට කරන්නහුටද අනුන් ලවා කරවන්නහුටද අනුන්ගේ අත් ආදිය සිඳින්නහුටද සිඳුවන්නහුටද අන් අන් දඬු ආදියෙන් පෙලන්නහුටද පෙලවන්නහුටද පරාසතු දෑ පැහැර ගනුම් ආදියෙන් මෙරමා තවන්නහුටද අනුන් ලවා තවවන්නහුටද ආහාර වැළක්වීම ආදියෙන් අනුන් වෙහෙස වෙහසන්නහුටද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 උතුරු තෙරට නමුදු යන්නේ නම් ඒ හේතුයෙන් පිනෙක් නැත පින් පැමිණීමෙක් නැත. දීමෙන්, ඉඳුරන් දැමීමෙන්, හෝ පෙහෙවස් විසීමෙන්, සීල සංයමයෙන් සබවස් රැකීමෙන් පිනෙක් නැත. පින් පැමිණීමෙක් නැත යනුයි. වහන්ස සිංහල කියන්නේ වහන්ස මෙසේ කාශ්‍යප පුරාණයෝ මා විසින් සාන්දෘෂ්ටික ශ්‍රමණ ඵල ਵਿਚාරණ ලදුවේම අක්‍රිය වාදය දැක්වූහ වහන්ස අඹ කෙඹදුදැයි විචාරණ ලදුවේ දෙල් මෙබදුයයි කියන්නේත් දෙල් විචාරණ ලදුවේ අඹ මෙබදුයයි කියන්නේත් යම්සේද එසේම වහන්ස කාශ්‍යප පූර්ණය මා විසින් සාන්දෘෂ්ටික ශ්‍රමණ ඵලයේ විචාරණ ලදුවම අක්‍රියාවාදයේ පැවසූහ වහන්ස ඒමට මවැන්නෙක් සිය රටෙහි වසන මහණෙකු හෝ බමුණෙකු පෙළිය යුතු කොට කෙසේනම් සිතනු හැක්කේදයි මේ සිතවිය වහන්සේ මොකද මෙවැනි මවැන්නිකෝ වහන්සේ මට මාවැන්නෙක් සිය රටෙහි වසන මහණෙකු හෝ බමුණෙකු පෙළිය යුතුය කොට කෙසේනම් සිතනු හැක්කේදයි මේ සිතවිය වහන්ස ඒ මම් කාශ්‍යප පූර්ණයන්ගේ වචනය නොපැසැසීමි විරුද්ධ බසකුදු නොකීමි නොපසසා විරුද්ධ බසක්ද නොකියා නොසතුටු සිතෙන් සිතත් තෙමි සිතෙත්යෙන් නොසතුටු බසක් නොනික්මවා ඔවුන් බසසාර වශයෙන් නොගත් නෙමි. සාර වශයෙන් සිතා නොතබන්නේම් උනස්නෙන් නැගී නික්මුනේමි. ඉතින් මේක ඒ පූර්ණ කාශ්‍යය පෙන්වන්නේ ගිහියෝ සමහරලාට දුන් දෙයි ප්‍රතිඵල තියෙනවා නරක දෙයක් කෙරුවොත් නරක ප්‍රතිඵල තියෙනවා කියලා බයෙන් ජීවත් වෙනවා මම ළඟ පැවිදි වුණොත් දුන්නත් දුන්නත් හොරකම් කෙරුවත් මම ඔක්කොම නිදහස් කරනවා මං ගාව පැවිදෙන කට්ටියට මං අදහන කට්ටියට කිසිම පාප විපාකයක් නැහැ කිසිම හොඳ දෙයක විපාකයක් නැහැ කියන ඒක නිසා ඕන කෙනෙකුට මං ළඟ පැවිදි වෙලා කිසිම සදාචාරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් ඒක තමයි ශ්‍රමණ ඵලයේ කියන එක වගේ තමයි කියන්නේ මේ මේක විස්තර තියෙනවනේ මේ මේ මේ ඉඳලා අපි කියමු කැලිකගේ එහා පැත්තට යනකම් ඉන්න සත්තු මරාගෙන කාගෙන කපාගෙන කොයිගෙන ගියත් පවක් නැහැ. ඉන්න කාට දන් දුන්නයි කියලා හොඳකුත් නැහැ. අකිරිය වාදයක් තියෙන්නේ. අපි කරන දේ ප්‍රතිඵල නැහැ කියලා. ඉතින් ඒක එයාගේ ශ්‍රමණ ඵලයක්. එයා කියනවා මම අදහන කෙනෙකුට අර ඊට පස්සේ සදාචාරත්ව වගකීමක් අවශ්‍ය කරන්නේ නැහැ. ඉඳුරම් පෙනීමේ සඳහා කොයි දෙයක් බලංගුයි. ඉතින් ඒක නිසා ඒක ශ්‍රමණ ඵලයක්. ඒක ඒක පැත්තෙන් බලනකොට එයා ළඟ එයා අදහන කෙනාට ඊට පස්සේ මේ මානසික අසහන ගන්න දෙයක් නැහැ. ඔබ කැමති විදියට හිටපන්. තීසනෙක් වගේ කොටිම කර්මේශා කර්මඵලය දෙහිමක් නැහැ. හොඳ දේ හොඳ ප්‍රතිඵල නරක දේ නරක ප්‍රතිඵල. ඒක සදාචාරාත්මක ඔයවීමක් නැහැ. ඉතින් නමුත් රජ කෙනෙක් කියලා කියන්නේ ඒකේ අනිත් පැත්තනේ. අජුරන් ඕන කරගෙන දැහැමින් සෙමින් රට කරගෙන යන්න. එතකොට මිනිස්සු අතර මේ සදාචාරයක් තියෙන්න ඕනේ. ඉතින් ඒතකොට කියනවා මේ වගේ අමනේ ෆයිලංගින් දැද්දි මේක මරන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ කියලා. මගේ රාජ්‍යයේ ඉන්නා මෙන්න මෙහෙම බණ කියන එකෙක් ඉතින් මම දැහැමි රජ කෙනෙක් විදියට මම මේ ශ්‍රමණයාට දඬුවම් කරන්නේ කොහොමද මම දඬුවම් කරන්න යන්නේ නැහැ මම මෙයා මරන්නේ කොහොමද මම මරන්න යන්නේ නැහැ මගේ ප්‍රතිපදාව අපන්නක ප්‍රතිපදාව යා හින්දි පිළිගන්න කැමතිත් නැහැ ඒකට මම සතුටුත් නැහැ මොවෙන් නොබන කරබණී ඉන්නවා මම අනුමත කරන්න යන්නෙත් නැහැ ප්‍රතික්ෂේප කරන්න යන්නෙත් නැහැ මම නැගිටලා ගියා යන්න එතකොට මේ රජුරුවන්ගේ තියෙන රාජ්‍ය නීතිය වල කියන්නේ රාජධර්ම කියලා. රාජධර්ම තියෙන මොකද මෙයා සතෙක් මරණ කෙනෙක් නෙවෙයි. මරවන කෙනෙකුත් නම ධර්මයක් කියන මරුවට මරුවට මරුවට මැරෙව්වට කමක් නැහැ කියලා. හැබැයි රජුරුවන්ට තියෙන මොකදම මරන්න ඕනේ කියලා. ඒ මෙයා පිටිපස්ස යන ඔක්කොම අර ධර්මෙත් නෑන්නේ. නමුත් රජ්ජුරුව පිළියර ගන්නවා මේ මනුස්සයා මතයක් ප්‍රකාශ කර පමණින් මරන්න වටින්නේ නෑ. මාටිසම් නෑ. මෙයා මතයක් ප්‍රකාශ කරනවා. හැබැයි විශාල ගන්ධනව පිටින් අනිත් පැත්ත හරවනවා. රජුරෝ අහනවා මං කොහොමද සාන්නේ මගේ රාජ්‍යය හිටියයි කියලා මම මෙයා ගැන විනාශ කරන්න කල්පනා කරන්නේ. මම මොනවක්වත් කරේ නැහැ මං අපන්නව ඉන්නවා. එතකොට බුදුරජාණන්සේ අහන ප්‍රශ්නට උත්තරේ මේකයි. ඔබතුමා මේ ජීවිතයේදීම ශ්‍රමණඵල තියනවාද කියලා මගෙන් අහන ප්‍රශ්නේ අනික් ශාස්ත්‍රුණගෙන් ඇහුවද? ඔව්. ඔන්න පූර්ණ කාශ්‍යප දීපු උත්තරේ. ඉතින් භෞතිකවාදය කියන්නේ ඕකට තමයි. භෞතිකවාදී කියලා කියන්නේ මේ ලෝකේ තියෙන සෑම දෙයක්ම අපේ ඉඳුරම් පිනවීම සඳහායි. ඒක මේ කොයි විදිහට පාවිච්චි කරත් වගවීමක් නැහැ. ඒක අද පන්ති වල සම්නික් කර උගන්වන්නේ ඔච්චර තමයි අපේ දරුවන්. ඒක කිසියම් තැනක මේ මේ පරිසරය කෙලසෙනවයි කියන එකක් ලෝකගෝලේ රත් වෙනවයි කියන එකක් සදාචාරයේ හානියක් වෙනවා කියන එකක් පන්ති කාමරයට බලපාන්නේ නැහැ. ඉතින් ඒ නිසා දැන් අපි પરම්පරා හරියට කියන 10ක් විතර වගේ මේක තමයි පූර්ණ කසක වාදී තමයි උගන්වන්නේ. ඉස්කෝලේ උල උගන්වන්නේ ඕක තමයි. මොකකින් හරි කමන්නේ ආර්ථිකේ නංවන්න ඕනේ. බරලා මේ මොකද්ද සල්ලි බල්ලු මරලා සල්ලි ගත්තට ඥාව ඥාව ගන්නෑ. ඒක ප්‍රශ්න නෑ බල්ලු මෙරුවට කමන්නේ. ඒක උගන්වන්නේ. ඉතින් මේ බුදුරජාන් වහන්සේ ඉදිරියට ආව අජාසත් රජුර කියනවා මම මේ ගහලයා මරන්නේ නෑ ස්වාමීන් වහන්සේ කොහොම මරන්නේ? හැබැයි මේ ගහලයා කරන්නේ මොකද්ද? මුළු ලෝකෙම අකිරියවාදයක් කර උගන්වනවා. තන්නේ කර භෞතික විද්‍යාවේ නැත්නම් මේ භෞතික වාදය කියලා ඔකට කියන්නේ මිටිරියලිස්ටිම් කියලා කොමියුනිස්ට් වාදයට උච්චරයි තිබුණේ මේ ද්‍රව්‍යාත්මක ලෝකයේ දියුණු කරගත්තොත් අපිට සැප විඳින්න පුළුවන් දියුණු කරන ක්‍රමය මොකක් වුණත් කමන්නේ. ඉතින් ඒ නිසා අද ඉස්කෝලේ යන දරුවන් පිළිබඳව කියන්න තියෙන්නේ අම්මලා තාත්තා හරිය කැමති සිවිල් සර්වන් කෙනෙක් වෙනවා කියන්නේ. දොස්තර කෙනෙක් වෙනවා කියන්නේ. ස්ටේෂන් මාස්ටර් කෙනෙක් වෙනවා කියන්නේ. නමුත් පන්ති උගන්වන්නේ මොනවද? හොඳින් හරි නරකෙන් සැප විඳ බලක. ඉතින් මේ එකම ප්‍රතිඵලය මොකක්ද දන්නවද යෝගේ? ඒ දරුවා අම්මට තාත්තට වෛර කරනවා. ඒ දරුවා උගන්වන ගුරුවරට වෛර කරනවා. ඉස්සර ගුරු දෙගුරුන්ට වැඳපු දරුවෝ අද ඒ ධර්මයේ කොච්චර සාර්ථක වෙලා තියෙනවද කියනවනම් ඒක උගන්වන ගුරුවරයාට තම්බේකට සලකන්නේ ගෙදර ගිහිල්ලා මේකට කියලා අම්මට තාත්තට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන එක විතරයි දරුවට තියෙන්නේ මේ ළඟදිත් එක්කෙනෙක් කියනවා මේ තරුණ විරපත් වෙච්චි තමන්ගේ පුතා ඔක්කොම සැප සම්පත් දෙන තියෙදි ගෙදරින් ගිහිල්ලා. ඊළ තාත්තට කිව්වනේ තාත්තා හොරු ප්‍රශ්නයක් නෑ. ඇයි ගියේ කියලා. අපේ ගෙදර සදාචාරය වැඩි කියලා. අපේ ගෙදර පරිසරය සදාචාරය වැඩි. මට ගැලපෙන්නේ නෑ. ඒ දරුවා හැදෙන පරිසරය හැටියට බලනකොට ලංකාවේ නෙමෙයි ඒ දරුවට තේරෙන විදිහට මේ ගෙවල් වල බොරුවට මේ සතු මරණ එපයි කියලා නීතියක් දාලා තිනවා. හොරකම් කරන්න එපයි කියලා තිනවා. කාමීවතාවන හැදෙන්න එපයි කියලා තිනවා. බුරු කියලා සත්‍යයක් කියන්න එපා කියලා නීතියක් දාගෙන බොන්නේ වයි කියලා මොකටේ? මේ ජීන නීතික මොනවටේ? මම ඒ ඊට පස්සේ මට ඕන විදිහට ඉන්න පුළුවන්. ඉතින් සම්මුඛනේ මේ අම්මලා තාත්තලා කියන දේ අහගෙන මේ ගෙදෙට්ටලා ඉන්නේ. ඒ වෙනකොට කොච්චරද ගෙන වරෙන් මචං මාහොදේ නාන්න යන්න කියලා යාළුවෝ ඕන තරම් ඉන්නවා. උඩ ඕන තරම් සල්ලිත් තියෙනවා. ඒ රටේ ওই කාටෝ පහම කරන ගානේ සලකනවා. හතුන් මරන්න උදව් කරනවා. හොරකම් කරන්න උදාහරණ රාජ්‍ය ප්‍රතිපත්තිය හැදෙනවා. කාම මිත්‍යාචාරය කියන එක කොහොමරක් අගණන් කෙරුවේ නැත්තම් එතන හරි සෞත්වයක් තියෙනවා. ඒ වගේම බොරු කියලා මේ සත්‍යන කියන එක ගානක් නැහැ බිව්වේ නැත්තම් කොහොමඩක්වත් කොල්ලෙකුට සමාජයේ තරක් නැහැ. ඒ ඒ ඒ සමාජය හැදිලා තියෙන විතර. ඉතින් අපේ දෙමාපියෝ කියලා නීති දානකොට ඌ පූර්ණ කාශ්‍යප කියමු දෙකින් පූර්ණ පාචුගේ තාත්තලා වගේ වුණා. ඉතින් ඉස්කෝලේ ගන්නේ ඕකයි. භෞතිකවාදී කියන්නේ ඕකයි. ඉතින් අම්මර ප්‍රතිඵලය තමයි ගුරුවරුන්ට සාධි පම්පයන් දරෝ වෛර කරන එක. ඇත්තටම දෙමාපියොත් ওই වැඩේ කරන්න ඇති ওই වෛරේදී. නමුත් දැන් පෙන්වන්න හදනවා මේව පිළිවෙලක් කරවලා පව් කරපුව කමන්නේ අඩුවෙන් කරපල්ලා කියන. ඉතින් අර දරුවා කියලා තියෙනවා මම gedara තියෙන moral standard එක සැර වැඩි, සදාචාරය සැර වැඩි මම යනවා. ඉතින් තාත්තට ලুকু කන්සාවක් දෙන්න තියෙන ඔක්කොම උගන්නලා කොම්පියුටර් සරන් දීලා වාහන අරන් දීලා ඔක්කොම කරලා තියෙන්නේ. නමුත් එයා තාත්තට කතා කරලා කියනවා මම යනවා. ඉතින් පස්සේ කියලා තන කමනේ ඊට පස්සේ කිව්වලු ඔයාලා ධර්ම සාකච්ඡා කරනවා ගෙදර. ඒ දවස්වල කියන්නේ මම මේ පැය දෙකට ගෙදර එනවා. ඔයාලත් එක්ක ඉන්නවා. හැබැයි මං ඉන්න තැන අහන්න දෙන්න එපා මං තනියම ඉන්නේ කියලා. ඒව භෞතිකවාදී භෞතිකවාදී ඔතෙන් තමයි තරලෝ තල්ලු කරන්නේ. ඉතින් ඒක අජාසත් රජුරණ දෙනවා මේ ගහලයා ලස්සන වචනයක් කියන කොහොමද ස්වාමීන් වහන්සේ මගේ රජයෙන් එලවන්නේ මං කොහොමද මේ මිනිහා මරන්නේ මිනිහා මේ අපරාධ කරන මිනිහෙක් නෙවෙයි. බොරු උගන්නන මිනිහෙක්. පූර්ණ කාශෝ කියලා කියන්නේ. අද තියෙන අධ්‍යාපන ක්‍රමය, අද තියෙන භෞතිකවාදය, අද තියෙන දේශපාලනය, අද තියෙන සමාජික ක්‍රම ඔක්කොම කරන්න හදන්නේ හොඳින් හරි නරකින් හෝ ආර්ථිකය හදාගත්තොත් එහෙනම් දැන් ඉඳුරම් පිනව ගත්තොත් පස්සේ ගෙවන්නේ ඉස්සර තිබිලා තියෙන ඕකට කියන්නේ ශ්‍රී ලංකත්තා වෘත්තම් පීවේත්. ණය වෙලා හරි ගමලා ගිතෙල් බීපල්ලා. ගෙවන්න වෙන්නේ ඔබට නෙවෙයි. දැන් අපි ලංකාවේ ඉන්න උපදින හැම එකකින්ම රුපියල් 50000ක් පිටරට ණයයි. උපදින උපදින දින් එකත්. අපේ ආර්ථිකය දුවන්නේ ඒ වගේ දැන් 50000 පැන්න මේ ළඟදී හැම එකෙක්ම රට දුවන්නේ හැම හැම බජට් එකක්ම සම්පූර්ණ කරන්නේ ණයට අරගෙන. ඇමරිකාවේ මුළු අවුරුද්දක වියදමට වැඩිය චීනෙට ණයයි. ඒ තියෙද්දිත් ගන්න සල්ලි වලින් 160ක් වියදම් කරන යුද ආවි හදන්න. ආර්ථිකය දුවන ලෝකේ පළවෙනි රට. ඒගොල්ලෝ තමයි ලෝකෙට නීති පනවන්නේ තන්නේ කර දුවන්නේ නැහැ. හැම එකෙක් ගාවම ඇමරිකාවේ ජීවත් වෙන හැම එකෙක් ගාවම කාඩ් බැංකුවෙන් දෙන ක්‍රෙඩිට් කාඩ් තියෙනවා. 10000 දක්වා රුපියල් 10 ඩොලර් 10 දක්වා ක්‍රෙඩිට් කාඩ් එකේ ක්‍රෙඩිට් ගන්න. රුපියල් 10 කියන්නේ ලක්ෂයක්. ඉතින් රුපියල් ලක්ෂ 10ක් හැම එකම නැහැ. ජීවිත ඉදිනදා ජීවිතයේ සුඛෝපභෝගී ගෙදරක ඉන්නේ හොඳම කාර් එකක ඉන්නේ හැබැයි මෙච්චර ගන්න නැහැ. ඒ තියෙද්දි බැංකුව ආයෙත් උනට තව ක්‍රෙඩිට් කාඩ් එකක් දෙන්නද? හැමදාම ඊමේල් එනවලු තව ක්‍රෙඩිට් කාඩ් එකක් දෙන්නද කියලා. ඉතින් අර මනුස්සයා හම්බ කරන්නේ මෙච්චර ගාණක් නෑ ඊට වැඩිය ගාණක් ගෙවන්න ඕනේ බැංකුවට. ඊට පස්සේ ණයට තමයි දුවන්නේ. ඉතින් මේක තමයි පූර්ණ කස්සප වාදේ. ඒ වුණාට බැලු බැලමට පේන්න තියෙන්නේ පුරවරේ සුරංගනාවන් ප්‍රොෆෙසියන් පුරංගනාවන් බොහෝම ලස්සන ජීවිතයක් ගත කරනවා ලෙඩෙක් නැහැ පේන්න මහල්ලෙක් නැහැ පේන්න මලකඳක් නැහැ පේන්න පැවිද්දෙක් නැහැ පේන්න නගර ලස්සනයි හරියටම සමමිතිකව මල් මුකුණු හදලා ගෙවල් දොරක් බාහන හදලා ලස්සන තියෙන ගිල බලපෑ මේ දුප්පතුන් නැති ලෝකේ හැබැයි හැම එකම ඉන්නේ ෆ්‍රස්ට්‍රේෂන් එක හැම එකම ඉන්නේ නායක කතා කරලා බැලුවොත් දරුවෝ ගිහිල්ලා ඒක වහා කාලා එහෙ නැත්නම් අම්මා තාත්තා මරන්න හදනවා. එහෙ නැත්නම් තුවක්කුවක් කරගත්තාම තියාන තියාන තියාන යනවා පොලිමේ දන්නේ නැයි කියලා. තමන්ගේ පන්තියේම ළමයින්ට ටීචරත් එක්ක තියාගෙන ඒගොල්ලෝ උරත් තියාගන්න ඉවරයි. හමුදාවෙ ඉන්න මිනිස්සු සමහරට තුවක්කුව ගත්තාම වීදියට නැගලා මුළු වීදිය දිගටම ඉන්නේ වීදිය තියාගෙන යනවා. තියාන තමන්ට එකක් තියාගත්තා ඉවරයි. එහෙම නැත්නම් සීදීනස ගන්නවා. බිල්ඩින් උඩට ගිහලා පයින්නවා. ඉතින් මේක උගන්වන මිනිහා බොහෝම ජයට ශ්‍රමණ බලපෙන්නගෙන ජීවත් වෙනවා. මයිලකට වරෙන් මං කියලා දෙන්න. බයක් ලැජ්ජාවක් ඕනේ නැහැ. හොඳක් නරකක් ඕනේ නැහැ. හරියක් වැරද්දක් ඕනේ නැහැ ජීවත් වෙන්න කියලා. ඉතින් මේක මේ ඇමරිකාවේ ඉතාම තදින් සිද්ධ වෙනවා. මොකද හේතුව පවතින දේවවාදයට මිනිසු කැමති නැහැ. ඒ මිනිස් දේවවාදී නැති නිසා ආගමක් නැහැ. හොඳක් නරකක් නැහැ. ඉතින් අන්තිමට මේකට ගිහලා දැන් ඒක අවස්ථාවක් කරගෙන ඇමරිකන කතෝලික සභාව ඇමරිකන් සමාජයේ ඕන දැක්කනේ දෙයියෝ අදහන්නේ නැතිච්ච වෙච්ච වැඩේ. ඒ නිසා අපි එකතු වෙලා දැන් දෙයියෝ අදහමු කියලා. රජයේ තිබුණේ secular government එක. ව්‍යවස්ථාව කිසිම තිබුණේ නැහැ. ඇමරිකන් රජයේ ආගමක් පගන්නේ ලංකාවේ බුද්ධ ආගමට අගය කරනවා කියලා ව්‍යවස්ථාවේ තියෙන එහෙම නැහැ. දැන් ඒ කට්ටිය ඊට පස්සේ දේවවාදයේ මේ ව්‍යවස්ථාව නැතුණට ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. අරගෙන රජයේ විශාල මුදලක් කතෝලික සභාවට දෙනවා. කට්ටිය දේවවාදයට හරවනවා. ඇමරිකාව කරන්න බෑ ලංකාවට සල්ලි එවනවා. පුළුවන් නම් කට්ටිය දේවවාදයට ආවන්න. ඉතින් අන්තිමට මෙහි අර සදාචාරය තියෙන රටවලටත් බුද්ධම විදියට ෆන්ඩ්ස් එන්න පටන් ගන්න තියෙනවා. මොකද පාප පාපංච කියලා බටහිරේ නම් හරිවිල අමාරුයි. අපි ඊගාව එල්ල වෙන්න ඕනේ ආසියාව කියලා. සල්ලියන්ච මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට සල්ලි ටිකක් දුන්නා පස්සේ ඒ මිනිස්සුන්ට පුළුවන් ඒ මිනිස්සු දේවවාද කරන්න. හැබැයි මේ මිනිස්සු කොහොමඩක්වත් සදාචාර තියෙන මිනිස්සු. ඉතින් තනි කර විකාරයක් යන්නේ. මේ පොඩි නෑ අපිට පේන විදියට පේන තියෙන කර්මේ සහ කර්මඵලේ නෑ කියන කතාව. නමුත් අපි දැන හෝ නොදැන අපේ දෙවෙනි પરම්පරාව දැනටමත් බිරිදිලා ඉවරයි. අපි ඒකල සතුටුත් වෙනවා. වුන් අපි දන්නේ නැති තරම් හොඳට භෞතික විද්‍යාව PhD එකක් කරන් තියනවා කියලා. ඩිග්‍රී අරන් තියනවා කියලා. ඉතින් ඌ බැරි වෙලා හරි ඒක ක්‍රියාත්මක කරන්න ගිය ගමන් අම්මට වෛර කරන්න ඕන, තාත්තට වෛර කරන්න ඕන, පන්සලට වෛර කරන්න ඕන, ගුරුවරට වෛර කරන්න ඕන. නැත්තම් ඌට බෑ සමාජය තරක් ගන්න. ඉතින් අජාසත් රජුවන්ට මෙවැනි ශ්‍රමණ නායකව තමයි එදා ඉඳලා තියෙන්නේ. හැබැයි ඒක ඉතිහාසයේ වුණාට අද රජුරවන්න කියන කාට මොලේ තියනවා නම් තේරුණොත් එයා උදව් කරන්නේ කාටද? එයා උදව් බලාපොරොත්තු උපදෙස් දෙන්නේ කාටද කියලා බැලුවොත් පූර්ණ කසපල තමයි. ඉන්න හරියක් ඉන්නේ පූර්ණ කසපල තමයි. ඒ අන්තිම බුදුරජාණන් වහන්සේගේ අහිංසූත්‍ර දිනෝ මේ මිනිහා තමයි අනිකෝ සියලු ශාස්ත්‍රාස්ත්‍රුන්ගේ අන්තිම පාහර එක. මුදු විශාල පිරිසක් මේ වෙලාවේ සැපසේ හිටපල්ලා කර්මීසා කර්මඵලෙ බලපාන්නේ කියලා යොමු කෙරුවට පස්සේ අර පයින්ට ඉන්න රිලෝන්ට ඉනිමක් බැඳා වගේ සාස්තුන් වාසන මන්නේ කියන්නේ. ඉතින් ඒ ආගේ ශ්‍රමණෙක් වෙන්න හැමදේම කැමති. මොකද අපිට කියතයි මේ මේ පූර්ණ කස්සප කියලා කරන ප්‍රසිද්ධ සාස්තුන් වාසන කෙනෙක් මම එතුමාගේ ධර්මය අදහන්නේ. ඉතින් අපේ තාත්තා ගියෝරසින් අපේ තාත්තා දන්නේ නැහැ මොකද්ද කියලා ඉතින් හොඳයි කියනවා. සාස්තුණාන්සලම පිටිපස්ස යන්නේ ඒක හොඳයිනේ. නමුත් ඌ දෙන්නේ ඔන්න වගේ ලනුවක් තමයි. ඒ නිසා අද තියෙන ක්‍රමයේ හැටියට මේ මේ කාරණේ හරියට තේරුම් කෙරුවොත් එහෙම ඇමරිකන් ආර්ථික විශේෂඥයට හොඳටම ගන්න පාඩමක් තියෙනවා. අපි අපි කෑවල අනුව මෙතන තමයි කියන්නේ. නමුත් තාම ලංකාව වගේ රටක ඒ වගේම ලංකාව වගේ ඉන්න දෙමව්පියන්ට තාම හැඟීමක් නැහැ. ඒගොල්ලෝ ඉඩම් බූදල් විකුණලා හරි පුතා භෞතික විද්‍යාඥයෙක් කරන්න තමයි හදන්නේ. ඉතින් ඊට පස්සේ අම්මලා තාත්තට මොකද වෙන්නේ? ඒ ඒ දරුවා ඒක ක්‍රියාත්මක කරන්නේ අම්මට තාත්තට විරුද්ධ වීමෙන් තමයි. වෙන උට කරන්න දෙන්නේ නැහැ. ගහන්න බයින පුළුවන් අම්මට තාත්තට. ඉතින් ඒක දකිනකොට අද දහන ප්‍රශ්නයක් තියෙනවා. ආශියාකරයක් තියෙනවා. බටහිරක් තියෙනවා. දරුවෝ හදන්න ඕනද නැද්ද? හැම දෙමව්පියම නැව සලකා බලනවා දරුවන් ඕනද නැද්ද කියලා. ස්ත්‍රියව සමාන කරන දරුවෝන කියලා තාත්තට තේරෙනවා අවශ්‍යතාවය නැහැ. මොකද මේ හැදුවට පස්සේ වෛර කරන එක විතරනේ කරන්නේ. අර තාත්තා මට කියපේක නා කියනවා පුතා උඩුක්ක වඩාගෙන යන තාත්තා කෙනෙක් දකිනකොට මට හිතෙනවලු මේ වඩාගෙන යන්නේ මොකද්ද කියලා දන්නවනම් ඌ. මේක කවදා හරි ලොකු වෙලා සිංහබාහු දන්නවනම් පැලිය රැකගෙන හිටපු සිංහයා දන්නවා සිංහයාගේ වෙඩි වලින් ඊතල පාරේ මම මැරෙන්නේ කියලා අච්චරද දැන් කරන කැලිට ගෙනලා හදයිද ඒ වාගම තාත් පියවරුන්ට අදාවිලා තියෙන අදහසක් දරුවෙක් හදන එක හදලා අන්තිමට ප්‍රතිඵලෙ මේක නම් දරුවෙක් හදන එක හොඳද කියලා. ඉතින් අම්මලාගේ පැත්තෙන් තියෙනවා තාමත් හැංගීමක්. ඇත්තට ගොඩක් දරුවෙක් හැදීමේදී තද්ද බල වගේ කීමක් තියෙනවා අවකට. කුසේ දරාගෙන ඉන්න ඊට පස්සේ කන්න දෙන්න ඊට පස්සේ වැඩිම හැංගීම තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ තාම තියෙනවා දරුවෙක් ඇති කරන්න ඕන කියලා. මේ නිසා අලුත බඳපු අය අතර විශාල ප්‍රශ්නයක් තියෙනවා. දරුවෙක් ඇති කරන්න ඕනේද නැද්ද? ඒකට ඒ කට්ටිය ගාමල තාත්තට උදව් කරනවා. මේ මේ දෙබස ගන්න සාකච්ඡා කරන්න සාකච්ඡා කරලා ඉවරලා ගැටෙන්න එපා. ඒගොල්ලෝ එක මතයකට එන්නේ කියලා. එක මතයක නෑ. ඉස්ත්‍රියාවත් කැමති වුණොත් දරුවෝ නොහදන්න ඔන්න මං වගේ කෙනෙක්ට අයලා කියනවා ස්වාමීන් වහන්සේ අපිට කියන ප්‍රකාශයි සන්තෝසයි අපි දරුවෝ නොහදන්න විනිශ්චය කරලා තියෙන්නේ කියලා. ඉතින් මං කියන්නේ එහෙම විනිශ්චය කරන්න බෑ. ඒක කර්මානුරූපව සිදුවෙන එකක්. උඹලට ඕන පරිදි දරුවන් ඇති කරන්න නැති කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ නිකන් බොරුවට පෙට්‍රල් පුච්චන්න යන්න එපා. ඒක වෙන දේ වෙයි. දරුවන් ඇති කරන්න ඕනේ කියන කට්ටිය පන්සල් යන්නේ නෑ. ඕනේ නෑ. අපි අපි දරුවෝ හදාගෙන ඉන්නවා අපිට වැඩ තියෙනවා කියලා. ඇත්තටම උන්ට තමයි ආගම ධර්ම ඕන කරන්නේ. හැදෙන දරුවෝ හරි පිළිවෙලකට කරන්නේ. මේක හරි රුහිතට හිටලා තියෙනවා. පුදුමාකාර රුහිතට හිටලා තියෙනවා. ඇමරිකාවේදී පුදුමාකාර විශාල පිරිසක් ඉන්නවා. විල වැඳලා ප්‍රකාශ කරනවා. යන්තම් මම නෝන මාත්‍යාව හරවගත්ත මගේ පැත්තට සාංශ අපි දරුව හදන්නේ. ඕස්ට්‍රේලියාවෙදිත් කියනවා. ඒ වගේම ලංකාවේ කෙල්ලෝ පිටට හැදෙනව කළු පිරිමින්ට කැමති නැහැ සුදු පිරිමින්ට කැමති. ඔද කළු පිරිමි නීති දාන්නේ නැහැ. මගේ ගෑණි වෙච්චා මට උන තාල් දෙන්න ඕනේ. සුදු පිරිමි එහෙම කරන්නේ නැහැ. ලංකාවේ පිටරින කොල්ලෝ සුදු උනත් එකයි කළු උනත් එකයි ප්‍රශ්නයක් නැහැ. කෙල්ල උඟක් කළාට වයන්නේ පිරිමි එයාට නිදහස් චින්තනයේ තියෙන එක. මේ දිගටම යන්නේ පූර්ණ කස්සප වාදේ. අපි ඉන්නකන් සැප විඳිමු. අපිට මේ අනවශ්‍ය සදාචාරයක් ඕනේ නැහැ. ඒක ඔය ගාඩ් කියන එක නපෙන්ලා දීලා තිනවා ජීවිතේ ප්‍රථම යාමේදී. ඒ කියන්නේ පෙන්කෙලින වයසට කියන පුත්‍රයන්ස කියන වර්ණ දශකයේ සහ මේ ක්‍රීඩා දශක දෙක තියෙනවානේ. ශ්‍රී ලංකන් වයස සහ ලස්සන පෙන්වන වයසේ ඒ දෙකේදීම ඒගොල්ලන්ට බුදුම සෙල්ලක්කාර කෙලිලොල් సౌందర్యාත්මක ජීවිතයක් තියෙනවා ලෝකේ හැමදේම තියෙන රස වින්දනය කියලා. ඊට පස්සේ බල දශකයට එනකොට 30 පැනලා 40ට යනකොට ඒගොල්ලෝ කවුරුත් එක පැටලවිලා පෞල් ජීවිතයකට අහු වුණාට පස්සේ දැන් පෙන්කෙලින්න බෑ දරුවෝ ඉන්නවනේ. එතකොට සදාචාරය ගන්නවා. හරිගෙන ඉවරලා ඔන්න දරුවන්ට බණ කියන්න පටන් ගන්නවා. දරුවනේ මිනිස්සු වෙන්න බලපල්ලා, ශිෂ්ටාචාර වෙන්න බලපල්ලා, හොඳ වෙන්න බලපල්ලා කියලා ඔන්න පටන් ගන්න ඉවරලා 50 පණිනකම් මේගොල්ල සදාචාර ජීවිතයක් ගතව 50 පසට පේන්න ගියාට පස්සේ වෙනවා සදාචාර වෙච්ච අපිටත් ඔච්චරයි සදාචාර වෙච්ච නැතුවන්ටත් එච්චර නමුත් මීට එහා ගිය මොකද්ද තියෙනවයි සත්‍ය කියන එකක් තියෙනවා ඒකට ක්‍රීඩා දශක පන්නලා සදාචාර දශකයට යනකොට හරි ශෝකයක් ඇති වෙනවා ඒ පොල් කටු හැන්දට අලපොල් මොකද්ද බෙලි කටු හැන්දට ඉතින් ආයෝ අංගල ඔන්න පෞද්ගල ජීවිතේනවා හරිය කනගාටුවෙන් යන්නේ. ඒ කනගාට හුඟක්ම ප්‍රසිද්ධ මුස්ලිම් ගෑනු ළමයින්ට. මොකද මුස්ලිම් ගෑනු ළමයි වැඩි වියපත් වෙලා මේ අම්ල තාත්තගේ රහණයට අහු වෙනකම් පුදුම සෙල්ලක්කාර ජීවිතයක් ගත කරන වීදිවල. පත් වෙච්ච ගමන් ගෙට දැම්ම වැහුවා. එළියට එන්න දෙන්නේ නැහැ. 50ට වැඩි පිස්සු වැදෙනවා. ඒක පාඩ දඩස් ගාලා මේ ශ්‍රී ලංකාවේ ඉඳපු ළමයි ගෙට දැම්මට පස්සේ අපේ උන් ගෙට ගන්නවා. අපේ සිංහල කෙල්ලොත් ගෙට කරනවා අම්මලා තාත්තලා. ඒත් බටහිර කරන්න බෑ. ඊට පස්සේ පවුල් වුණාට පස්සේ දරුවෝ හදනකොට ඔන්න ඒ කටියනම තේරෙනවා දැන් පෙන්කෙලින්න බෑ. දරුවෝ ඉස්සර හැදෙන්න එපායි. නමුත් අන්තිමට එතන හිටියත් හැදිලා දරුවොත් හදලා අවුරුදු 55 වෙනකන් පස්සේ තියෙනවා තාම ජීවිතේ හිස්. සදාචාරය තිබුණත් නැතත් හිස්. ඒතකොට තේරෙනවා මීට හර්ගයේ සත්‍යයක් තියෙනවා කියලා. එදාට සදාචාරේ පාවා දෙන්න වෙන දවසේ වහ කණ්ඩ හිතෙනවා. සදාචාරයේ තියෙන පිම්පව් තියාගෙන සත්‍යයට යන්න බෑ. සත්‍යයට යනකොට පිම්පව් අතාරින්න ඔය හොඳ නරක අතහැරලා ආයෙත් යන්න වෙනවා ප්‍රඥා මෝරණ තැනකට. එතෙන් කරන ඥාන දශකයේ කියලා. ඉතින් එතෙන්ට යනකමුත් මේක තේරෙන්නේ නැත්නම් ඉතින් ඌට මොනවා කියන්නේ? ඒ මොහුගේ වාසයට ඒකවත් තේරෙන්නේ නැත්නම් එතෙන්ට යනකොටත් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ නිසා බටහිර චින්තනයයි බුදුරජාණන්සේගේ චින්තනය හැම එකෙම ජීවිතයක් කියලා කියන්නේ මුලින් සෙල්ලක්කාර වයස, මැද සදාචාර වයස, ඊට පස්සේ මේ සදාචාර වුණත් හම්බ කරත් හිස් බව තේරෙන පටන් ගන්නතර පස්සේ තේරෙනවා සදාචාරය හෝ භෞතික සම්පatti හෝ ලැබුණත් ওই පූර්ණ කස්සප කියන තැනට ගියත් මොකක්වත් පිටකොන්දක් නැහැ මොනම අත සමා මේ ආධ්‍යාත්මිකවත් නැහැ ඊට පස්සේ සම්පූර්ණ ආයන්න වෙනවා ආධ්‍යාත්ම හොයාගෙන. නමුත් යම් කිසි කෙනෙකුට ඔය සෙල්ලක්කාර වයසදීම සදාචාරය යනවා වෙනුවට ආධ්‍යාත්මයට යන්න පුළුවන් නම් ජීවිතේ ප්‍රථම යාමේදී කලු කෙස්ටියේදී බද්දර යවුවනේදීම බුදුන් කියන ඌ විතරයි මේ මනුස්සකම ජීවත් කරවන්නේ කියලා. අනිත් ඔක්කොම කරන්නේ පෙරදිලා, පච වෙලා කරන දෙයක් නැතුවට සදාචාරය. ඒකේ කිසි ලස්සනක් නැහැ. හැබැයි නරකක් නැහැ හොඳයි සදාචාර වෙන්න නිසා. නමුත් සදාචාර වුණත් තේරෙනවා ඒ දන් දීලා සිල්ලක්කට මොනම දෙයක්වත් හම් වෙන්නේ මෝරණ ජීවිතයකට අවශ්‍ය දෙයක් හම්බ වෙන්නේ. ඊට පස්සේ ආය යන්න වෙනවා. මේ රජ්ජු රෝගියා වගේ බුදුහාමුදුර හොයාගෙන යන්නේ. බුදුරජාණන්සේ ඒක ධර්මයක් කරලා දේශනා කරනවා. දේශනා කරවන්නේ පූර්ණ කස්සප වාදයේ රජ්ජුරෝ ලව්වම කියවන්නේ. බුදුහාමුදුර කියන්නේ කියනවා මෙන්න මේ වාදයක් තියෙනවා පූර්ණ කස්සපෝක මේ මේ කවුද? අජාසත්ත්වෝක ගණන් ගන්න දෙපයි කියලා තේරෙන්නේ නැහැ. අදාළ නැහැ කතාව. දැන් එයාටම කිය වෙනකොට බුදුරජාණන්සේ කියතයි මම හොඳයි කිව්වෙත් නැහැ නරකයි කිව්වෙත් නැහැ. ඔබමයි ඒකේ කතා සාරිදී කිව්වේ. ඔබ ඒක පිළියෙත් නැහැ. බුදුරජාණන්සේ කිසිම ගාගැනිල්ලක් නැහැ. වෙන්න ඕන කටයුත්ත සිද්ධ වෙනවා. ඉතින් මේක සිද්ධ වෙන්නේ දීර්ඝ සාකච්ඡාවකින් මිස ආපු ගමන් කරන මම කිචින් කියන්නේ පූර්ණ කසපස යන්නත් එපා මක්කලි කුල යන්නත් එපා අජිතකේ හම්බලත් යන්නත් එපා කියවනනේ මේ තියෙන තද ද්වේෂයක් තද මේ ගහපා දෙන ගතියක් මම විතරයි ඇත්ත කියන ගතියක් දැන් ආර්යයගෙන කට උත්තරෙමයි ගන්න. ඉතින් මේකට බලන්න දීර්ඝ දීඝනිකාය සූත්‍රයක් අවශ්‍ය කරනවා කාරණාට බැස ගන්න. තා බුදුහාමර ඇවිල්ලා නැහැ. බුදුහාමුදුරුවෝ පෙනේ පුම්බන්න පටන් ගන්නෑ මේ තාම කතා කරන්නේ අජාසත් රජුමයි. ඉතින් ඒක නිසා මේ මේව මේ මම කියන හුඟ වෙලාවකට මේ સંદર્ભේ තේරුම් ගන්න ඉන්දියාවෙ ඉන්න ඕනේ. එනතම අපි මේ අනාත්මවාදයක් කතා කරලා ආත්මවාදය කියන එක දන්නේ නැතුව අනාත්මවාදයක් අපිට කතා කරන්න බෑ. මේ තමයි ඒකට පසුබිම. ඉතින් මම මෙතනින් කියන පොත කියවේ අපි නතර කරනවා කියලා. අපි මෙතනින් ලකුණක් තියලා අපි නතර කරනවා. අපි මෙතනින් යනවා විවෘත සාකච්ඡාවකට මේ ඉදිරිපත් කරන කරුණු මතින් අපිට කොච්චරක් ඔය ශස්ත්‍රාස්ත්‍රවරුන්ගේ ධර්මයේ බුද්ධ ධර්මයේ වගේ සංසන්දනාත්මකව තේරුම් ගන්න කොච්චර වැදගත් වෙනවද කියලා. එතින් අපි ඒකට සාකච්ඡා කරමු කියන ආරාධනාවේ මගේ අදහස් ප්‍රකාශ කිරීම නතර කරනවා. ඒ අදාළ මොනවාරි කියන්න කරන්න දෙයක් තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න කියලා මම කරුණාවෙන් ආරාධනා කරනවා. මෙල්බන් පැත්තට ඇහෙනවද? කිටලද දැන්නේ. ඉන්නයි ස්වාමීනි. ආ ඇති මං හිතුවේ මැරිලායි කියලා. මැරෙනවද වයි කොහොමද නංග කවුද හරි ඒ කමන්නේ මේ අපි ඉස්සලා මැරිලා කරදරයි මේ වෙලාවේ. එතකොට මේක පිළිබඳ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපිට ප්‍රශ්න කියන්නේ මොනවා හරි සම්බන්ධ වෙන එකේ ප්‍රයෝජනයක් වෙනස තියෙනවා නම් සාකච්ඡා කරන්න ඉදිරිපත් කරන්නයි කියලා අපි කරුණාවෙන් ඉල්ලා හිටිනවා. ස්වාමිනාස දැනට නෑ ප්‍රශ්න මේ පැත්තේ. හොඳයි අපි එහෙනම් මේ පැත්තෙන් බලාපොරොත්තු වෙමු තියනවාද කියලා. එහෙම ප්‍රශ්න නැත්නම් අපිට සාකච්ඡාව නැතර කරන්න පුළුවන්. දැන් 9ට කිට්ටු වෙලාව. දැයි එවන අපි නිසද්දතාවය බලලා ප්‍රශ්න නැහැ කියන අදහසින් අපි ඊත්තාවතා ಜಾති ගාථා සජ්ජාහනට පෙනෙවිලා ධර්ම සාකච්ඡායි නිමාව සටහන් කරමු.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 යාව නිබ්බාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය සාදු සාදු